අවුරුණිය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. සාතර වෙමු. තවත් ප්‍රශ්න ප්‍රකාශ කියනවා නම් සභාව දෙවිපත් කරන්න කියලා. සචිවාරය ආරම්භ කරන අපි ලිඛිත ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ භාවනාව පටන්ගෙන ටික වේලාවකින් විවේකී තත්වයටපත් වේ. සමහර විටක මෙම විවේකී තත්වය සතියෙන් බලා සිටිය නොහැකි වේ. භාවනාවෙන් පසු එම කාලය තීන මිද්දේකට වැටේ සිටියාදෝයි සැකසිතේ. මෙම தત્ත්වය තේරුම් ගැනීමට කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඊර්වස් සර්. ආ මේක වාක්‍යයි අපිට විග්‍රහ කරන්න වෙන්නේ මේක සතිය බලන්නේ බෑයි කියන එක. ආයතම වෙන්නේ ඒකද කියන්න බෑ මෙතන වෙන වැත්තේ සංඥාවල් තිය වෙලා යන එක සංඥාවල් මැකිලම කියලා ගියාට පස්සේ තියෙන දේ මතකයට යන්නේ නැහැ ඒ දේ කාටද ප්‍රකාශ කරන්නත් බෑ ඉතින් යම් දෙයක් සංඥාව නැති වුණාට පස්සේ ඒ දේ නැති වුණා කියන එක තමයි අපේ හිත මෙතෙක් කුරුදු වෙලා තිබුණ බොරුව. ඒක සර්වචනාංශය දේශනා කරනවා යේන ආකාරයේ යේන ලිංගේ යේන නිමිත්තේ යේන උද්දේශේයි නාම කායස්ස පඤ්ඤත්ති හෝති යමක් මේ දෙයට මේ නම දෙනවා අපි නම් කරනවා කියන එක පැනවෙන්නේ ආකාර ලිංග උද්දේශ නිමිති අනුව ඊට පස්සේ ඒ ආකාරයේ ලිංගයේ නිමිත්ත උද්දේශ නැත්නම් ඒ දෙය නම පනවන්න බෑ ඒක අපේ හිත වැඩ ගන්න හැටි ඉතින් ඒ නිසා යමක වස්තුවක් දෙයක් රූපයක් වෙන්න පුළුවන් නාමයක් වෙන්න පුළුවන් ඒක අපිට යමක් වෙනවා නම් ඔහි තියෙන දෙයක් අපිට අදාළ වෙන්නේ ඒකට අපි ලිංගයක් දීලා නිමිත්තක් දීලා ಉದ್ದೇಶයක් දීලා ආකාරයක් දීලා අපිට වැඩක් නැති දෙයක් නම් එහෙම නැත්නම් ඒ සංඥාවට එන්නේ නැති දෙයක් නම් ඒක අපිට මුලිච්ච උනායි කියලා දැනුණායි කියලා මතකෙට ගියායි කියලා හිතින්නේ නැහැ ඉතින් ඒක නිසා අර භාවනා කරගෙන කරගෙන යනකොට සංඥාවල් ක්‍රමයෙන් ගෙවිලා ගෙවිලා ගෙවිලා යනකම් සතිය ඒ සංඥාව ආහාර කරගනිමින් යනවා මොකද ඒක දැනට ගියාට පස්සේ මේ සංඥාව දැන දැනගන්න බැරි බොඳ වෙච්ච, දිය වෙච්ච තත්යකට යනවා. ගියාට පස්සේ හිතට දැන් අල්ලන්න බෑ. හිතට නම් කරගන්න විදියක් නෑ. හිතට ඒක නමක් පටබඳින්න විදියක් නෑ. ඒ වෙලාවේ අන්දමන්ද භාවයේ පේන දින ද්‍රව්‍ය වස්තු නැතුණා. දැන් නැති වෙන්නේ නමුත් නැත්නම් දී වෙන්නේ නමුත් සංඥා විතරයි. ඉතින් ඒ වගේ වෙලාවල් වල අපේ මෙතික් තුන දැනුම තර්ක ඥානෙ එහෙම නැත්නම් අපේ අන්වේ ඥාන අන්තබන්ධ වෙනකොට ඒක කලන් තුනා වගේ දැනෙනවා එහෙම නැත්නම් හින්දි ගියා වගේ දැනෙනවා එහෙම නැත්නම් මේ අතරමැද හිස් අවකාශයේ පේන. ඉතින් ඒකට මේ මම ඉදිරිපත් කරන එක හරිනම් මේක තමයි වශයට ගන්නේ. ඒක එක සැරේ වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සංඥා ගෙවිගෙන යනකොට ඒකට බය වෙන්නේ නැතුව මේක සරුවචන් ආංශික උපක්‍රමයක් සංඥාව හොඳට අඳුරගෙන ඒ සංඥාව දිහා බලලා සංඥා විපරිණාමයටපත් වෙන සංඥාව ගෙවෙන තැනට ගියාම ඒත් බලාපොරොත්තු අතාරින්නේ නැතුව මේකට අවදි වෙච්ච කෙනාට තමයි ප්‍රබුද්ධ උන්ලා වෙච්ච කෙනෙක් එක. ඒක පිබිදෙන්න ඕනේ. අතහැරලා දාලා යන්න හරි නැතු පිබිදුනා. පිබිදිච්ච එකන තමයි ප්‍රබුද්ධ බුද්ධ කියන නම සම්බන්ධ වෙන්නේ. සර්වඥයන්ද මේක ඉස්සල්ලා මතාවට ඇල්ලුවා. එහෙම ගෙවිගෙන යනකොට එකවර වෙන්නේ ක්‍රමයෙන් සංඥාව ගෙවිගෙන යනකොට හිත කරදලා. හිත පිටපයින් දානවා. හිත ලෝටලා වැටෙන්න හදනවා. නිදිමතයි කියන්න හදනවා. නිින්දදෝ කියන්න හදනවා. මේ හැම එකකින්ම විචිකිච්ඡාව අපිව පෙළනවා. අවිද්‍යාව අපිව පෙළනවා. ඉතින් මේ කාල කාල කාල කාල දවසට ලෑස්තිලා යනවා. මේ සම්පූර්ණ සංඥා ගෙවි ගෙවි ගෙවි ගෙවි ගිහිල්ලා මල පණින වෙලාවේ මල් පැන්නු ඉර පැන්නු පන්නන වෙලාවේ අවදියෙන් හිටියොත් පිට බලන මොනක්වත් යන්නේ අර කෙලස් නැති එක විතර ප්‍රශ්න තියෙනවා. ඉතින් කෙලස් නැහැ. ඉතින් ඒක අපිට දරා ගන්න බෑ මොකද අපි මේ ජීවිතේ ජීවත් කරවන්නේ කෙලස් සමග. මේ යන්ත්‍රයට පෙට්‍රල් නැතුණා වගේ මේ ක්ලච් එක මිස් කරන වෙලාව වගේ තවත් මේක දිහා හොඳට බලහිටියොත් කියන්න පුළුවන් මරණයට කලින් මේ ජීවිතයේ තුලදීම සංඥාග්ගයට යන්න පුළුවන් කියන්නේ. මේක පොට්ටපාද සූත්‍රයේ ලස්සන විස්තර කරනවා සංඥාග්ගය කියලා සංඥාව අන්තිමටම කියලා ඊට පස්සේ ඒකට බුදුහාමරෝ කරුණාවෙන් මතක් කරනවා ඔබ සංඥාඥයට කිය බව දැනගන්නේ ඒකෙන් අවදි වෙච්ච වෙලාවට විතරයි. ඊට අවදි වෙනකොට ඒක පාට ගැසිලා පේනවා හිස්තනක් පහු කරයි කියලා. නිදිමතක් පහු කරා. ක්ලාන්ත භාවයක් පහු කරා වගේ කියන්නේ. නමුත් එයා එතෙන්දී අනකන් ආපු ප්‍රතිපදාව නමං කළ සති දහරාව අඛණ්ඩ නම් යාට තේරෙන්න පටන් ගන්න මේ සංඥා එක්කවර නැතුණා නෙවෙයි. පොඳ වෙලා පොඳ වෙලා පොඳ වෙලා ගිහිල්ලා හිත තීන්දුවක් ගන්නවා දැන් එහාට සංඥා නැහැ කියලා. උදාහරණයක් වශයෙන් අපි බලාකුළු නැති අහසක ආශාන්තරයක් යන දිහා බලන හිටියොත් ඒ උලෝඩින් යනකොට නම් සද්දේයි, ගෝසාවයි, රූපේයි වෙන දේවල් ඉක්මොලා අපේ හිත අර ගන්නවා. යන්න යන්න යන්න යන්න එක තැනට ගිහිල්ලා නොපෙනියන. අපි දන්නවා හොඳටම ආශාන්තරාවක් ආශිනොපෙනී ගියා නම් හෙට හෙඩ්ලයින් වල තියෙන්නේ. නැති වුණා නම් නැති වෙනව නෙවෙයි. නමුත් අපේ හිත මෙතන ගියාට පස්සේ ඒ සංඥාවේ මොකක්වත් අල්ලගන්න බැරි වුණා. එක්ක වෙන දෙයකට පනිනවා. අතන ඇහැ කරවිල වෙනවා කියලා කියන්නේ. අපි මේක දිහා කරවිල වෙනකම් බලා හිටියයි කියලා කියන්නේ ඇහැට අල්ලන්න බෑ. ඒ සංඥාව ගන්න බැරි තැනට යනකම් පුංචි වෙලා යනවා. ඒකවල ආහස යන්ත්‍රාව යනවා වෙන්නේ නැහැ. එක තිතක් එක තැන දිනවා වගේ පේන්නේ. ශබ්දයක් කැළම නැහැ. ඒ තිත එන්න එන්න එන්න එන්න පුංචින බලාගෙන ඉන්නකොට හිත අඳපත් වෙනවා. ඉතින් මේක තමයි යෝගාවචරය දවසින් දවස දවසින් දවස. හාසයන්තරාව තව චිත්තක්ෂණේ. තව චිත්තක්ෂණේ. තව චිත්තක්ෂණයක් බල බල ඉන්නකොට සබ්කොන්ෂස් එකට තමයි හිත යන්නේ. අපි මෙතෙක්කල් බය වෙච්ච දන්නේ නැති යටිහිත කියපේක බුදු දානන්තේ සඳහන් කළා නෑ. ඔය යටිහිතට තමයි යන්නේ. ඉතින් අපි හරි කැමති දන්න උඩු හිතේ ජීවත් වෙන්න. මොකද ඒක අපිට රජ වෙන්න පුළුවන්. යටි හිතේ අපි නිකම්ම නිකම් බලමක් කොවිසාර. අපි යටි හිතේ අපි කෙනෙක් නෙවෙයි. අපිට කිසිම ඩෙන්ටිටි එකක් නැහැ. ඒකට අපි හරි බයයි. ඒක අපිට වෙන්නේ නිින්දක් වාගේ, ඒක අපිට වෙන්නේ මම්මල වුණා වාගේ, අසරමං වුණා වාගේ, කියා ගන්න බැරි වුණා වාගේ, මට විඳින්න බැරි වාගේ, මට අඳුන ගන්න බැරුව වාගේ. ඉතින් ඒක තමයි නැති වෙන්නේ ඇත්තටම. සංසිද්ධිය මොකක්වත් වෙන්නේ නැහැ. නැති වෙනවා. සංඥාව කෙලවරට යනවා ඒ පුද්ගලයාගේ දැනුම හැටියට. නමුත් ඒ පුද්ගලයා මේක ගැන ලෑස්තිලා අර දැසේ තෙතිනි කිව්වොත් ඔය ටිකේ පොඩ්ඩක් මේක තව යටිහිතට බහින්න උනවා. එතන ගිහිල්ල වල ඒක පුරුදු වුණාට පස්සේ ඒක හුරු කරාට පස්සේ පේනවා මේ යටිහිත වශයෙන් අපි සීල දෙනා සමාන. ඉතින් ගියාට පස්සේ අපේ අතර කිසි වෙනසක් නැහැ ඕන කෙනෙකුගේ මනස අතගාලා බලන්න පුළුවන්. උඩු හිතේ තමයි මේ තාන්න මාන්න, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මාන හඳුනා ගැනීම උස් පහත්කම් ඔක්කොම තියෙනවා. යට හිතේ මොකක්වත් නැහැ බුදුහාමුදුර එතන ඉන්නේ. නමුත් අපිට ඕන වෙලා තියෙන්නේ මාන්නකාරකම්. අපිට ඕන වෙලා තියෙන්නේ මමයා. අපිට ඕන වෙලා තියෙන්නේ මගේ කුට්ටිය කඩාගන්න. අතින් ගියාට කුට්ටිය කඩන දෙයක් නෑ හැම තැනම එක වගේ. මේකට කියනවා බයක් fear of freedom කියලා. නියෝෆෝබියා කියලා fear of new කියලා ඉතින් මේ බයට තියෙන එකම උත්තරේ තමයි අනිත් දවසේකට ලෑස්තිලා යන්න මේක මගේ ඇඩ්වෙන්චර් එකක් මේක මගේ යෝග ජීවිතයක් මේක මගේ සෙල්ලක්කාරකමක් මේක රැඩිකල් වැඩක් මේක against the grain යන්න තියෙන්නේ අපේ පුරුදු ඩෙන්ටිටි එකත් එක්ක අපේ පුරුදු තාන්නමානත් එක්ක අපේ පුරුදු දැනුමත් එක්ක අපේ පුරුදු තර්ක මනසත් ඒක කොහොමඩක්වත් යන්නේ. ඒක කියනවා යේසුස් වහන්සේ කියලා තියුනේ ඔටුවේකට කවදාකවත් ඉදිකට තුඩ කියන්න බෑ කියලා. ඉදිකට ඉලක කියන්න බෑ. ඒක කියේ වෙන උපමාවකට ඊට හතම් මේක. මොනවා හරි අපි ඩෙන්ටිටි එකක් තියාගෙන ඉන්න හදනවා නම් එහෙනම් දැන් අනික් කෙනෙකුට උසස් පහත් මැනුමක් තියාගෙන ඉන්න හදනවා නම් නැත්නම් අපිට මේ කුට්ටිය කඩා ගන්න තණ්හා ආසා තියෙනවා නම් ඔය සංඥා උතෙන් දෙනකොට අපිට වෙන්නේ සියල්ල නැති වුණා බක්කොලොත් වුණා. කලන්තය හැදෙනවා, හීන්දාලි දානවා, heart attack එනවා, blood pressure නැගිනවා, heart beat එක වැඩි වෙනවා, හැම තැනම ගැහෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද ඒ තරම් බයයි. අපි අර අපිට රජ කරන්න බැරි රාජධානියකට යන්න වෙනවා. හැබැයි එකක් කියදයි භාවනා නම් টොප් එකට හරියනවා කියන්නේ. හොඳටම හරි ගිහිල්ලා තියෙනවා. අන්න දීපු දැක්ක බාර ගන්න මිනිහෙක් නැති එක වෙලා තියෙනවා. ටැග් දෙනකොට ඉන්නේ අමාරු. කෙලස් කෙලස් තියෙනවා නම් ඒක වෙහසක් වෙහසක් විදිහට බයක් විදිහට අසන්නකමක් විදිහට පාලුකමක් විදිහට දැනෙන ඒකට තමයි සුද්ධ කෙලස් කියන්නේ. කියන්නේ මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලත් ඒක සැක කරනවා. ඒකට බය වෙනවා. ඒක ගිලීමක්, පැටීමක් විදිහට වැඩෙනවා. යාර මතක නැහැ මම සීලෙක ඉන්නවා. එයා මතක නැහැ මම බුදුහාමරෝගේ සාරණියේ සීල සද්ධාවක් තියෙනවා. එයාට මතක නැහැ මම මේ ප්‍රතිපදාව මෙතෙන් ආවේ කියලා ඔක්කොම දේදී මම නැති වෙන එකට ඇති වෙන බය ඒ ෆ්‍රික්ෂන් එක ඒ ඒ පෙළෙන ගතිය කුමරු කුමරි ශාපවෙන්දලා හැදිච්ච මනුස්සයද බොහොම සැලයි. ඒක මැස්සෙක්වත් අහකට කැමති නැහැ. දුගුණකක්වත් අදිනකට කැමති නැහැ. ඉතින් ඒක නිසා නමුත් මේ පටාචාරාවකට අඟුලිමාල වගේ කෙනෙකුට සෝපාක වගේ කෙනෙකුට එහෙම රකින්න දෙයක් නැහැ. එයාට උග ගියයි කියලා ඒත් රැකගන්න නම්බුවක් නැහැ එතන. ඉතින් ඕන කෙනෙකුට සෝපාක කෙනෙක් වෙන්න පුළුවන් සද්ධාව තියෙනවා. බුදුන් ඉදිරියට අපි අපි නියතමානී වෙන්න ඕනේ. පටාචාරාව වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. පුචි ඥානාර්ථකේ සද්ධාව තියෙනවා. සද්ධාව අඩු නම් තාන්නමාන ඔලුවට ගන්නවා. ඔලුවට ගන්න ගන්න සංඥාග්ගය කියලා කියන්නේ බක්කොලොත් භාවය. නාස්තියක් වුණියමක් කාලහන්නකමක් වැරදිලා පරදිලා ඉතින් ඒ නිසා මෙතන කෙලස් කියලා කියන්නේ කවුරුත් විසින් ඩිෆයින් කරලා තක් නෙමෙයි මේ සත්‍යයට මේ නිදහසට මේ විවේකයට මේ උදේකලාට තියෙන බය මම මේ තරම් මේ ප්‍රයිවට් ආමිස් දාන ගෙවල් හදාගෙන තුවක්කු තියාගෙන ආරක්ෂක සංවිධාන හදාන, ඉන්ෂුරන්ස් කෝපරේටර් සල්ලි ගෙවාගෙන, දොස්තර සල්ලි ගෙවාගෙන, ලෝයර් සල්ලි ගෙවාගෙන මේ රැකගෙන ඉන්නද? අර ඔක්කොම ඔක්කොම ඉවරයි. ඉවර වෙච්චිලා ඒක කොහොමවත් අපි හිතාගෙන ඉන්න හුනියමක් නෑ. හොල්මන අඩුගානේ මේ වෙලාව මේ වෙලාවකට මේ වෙච්ච දේ ප්‍රතිපදා මේ වෙච්ච සංඥාග්ගේ පිළිගන්න තරම්ම අපේ අර භෞතික අඳුනා ගැනීම අනන්‍යතාවය මාන්නක්කාරකම් චිත්තක්ෂණයකට ඉඩ දෙන්න. ඒක නිසා මේක උපයන්න පුළුවන්. අනිත මෙතෙන් ඉන්න ඔක්කොම උපේලක් තියෙනවා. නමුත් මේක මගේ ප්‍රතිපදාවෙන් උපයෝගි දෙයක්. මේක කෙලස් අඩු තැනක්. මේකට බය වෙන එකටයි කෙලස් කියන්නේ කියන එක දන්නේ නැත්නම් ඉතින් ගොඩක් කල් එතන සීසන් කරන්නේ. එතන එක තැන කරකවන පොරොත්තුවක් ඇති වෙනවා. ඒක හැබැයි හරි ලස්සන තරම්. ඒ එහෙම එක තැන කරකුණත් එහෙම එක තැන ටැග් ගැහුණත් කවදාද වෙච්ච දවසේ තේනවා මේක මම්මයි වැලැක්කුවේ මම්මයි පාර හදාගත්තේ ඒ නිසා මේක මම. ණයට ගත්ත ගන්න. කයමත් කවුරුත් මරජු ග්‍රේස් එක්කුත් නෙවෙයි. වෙන වෙනකින් ගත්ත එක්කුත් නෙවෙයි මේකට කාය ජීවිත නිරෝධය කියව පූජා කරලම ගත්ත එකක් කියලා. ඒ ලැබෙනකොට හම්බ වෙන්නේ ඒ තරම්ම ඇඩ්වෙන්චර් එකක් විදියට. ඒ තරම්ම නවල් ටිකක් විදියට. ඒ තරම්ම ඉලෙක්ට්‍රික්. ඒ තරම්ම ඉම්ප්‍රොම්ප්ටු වෙන එකක්. ඒක නිවනේ තියෙන මේ නවමුතාව. නිවන නෙවෙයි නිවනට පිටුන හැම අත්දැකීමකම පුතුම බය කරලා සලහලවල කොරප්පම් කරනවා. ඒ කොරප්පම් කරනකොට ආත්ම ආශාව තියෙනවනම් කාය ආශාව තියෙනවනම් එයා ඉතින් ගෙදර කිල්ලෙන්නම් කියලා යනවා. අද බෑ මං හිතේ ඉන්නම් කියලා. හැමදාම කරන්නේ බඩු ලෑස්ති වුණාට ගෙදර යන්න අහනවා. ආයෙදී ගිහිල්ලා වරෙන් ගිහිල්ලා ආයෙ ටිකක් පරිප්පු ගාලා ඕදාගෙන නාගෙන ආයෙත් එනවා ආයෙත් ඇවිල්ලා අරක ආයෙ සුද්ධ කරනවා සුද්ධ කළා එන එනලා ගන්නට පොඩ්ඩක් එහාට කියනවා ආයෙ ඩාඩි දානවා ආයෙ ඩාඩි ආයෙ සහලවනවා ආයෙ හાર્ට් ඇටැක් කියනවා ඉතින් මේවට සයිකියාට්‍රිස්ලා බෙහෙත් දෙනවා වලේ ගේක නන්ති ඉංග්‍රීසි නන්ති නම් මට ඊගෝ එක ලොස් යූස් වෙනකොට මේ egoistic කෙනින් හැදිච්ච western psychology ගොඩක් නම් තියෙනවා. එකම දේ මේ ආත්ම ස්නේහය අතරින් කැමති නැහැ. ඒ නිසා දරුවතන් කියන උච්චින්තත් සිනේහ මත්තන උසුපන් සාරධිකංග පාන්න. මඩ තියෙන වතුරකට බහැලා නෙළුම් දණ්ඩ අතින් අල්ලලා ඉදිරියට කඩලා ගන්නවා වගේ. ඒ ආත්මෙට තියෙන ස්නේහය වීදවපල්ලා. එනත්තම නෙළුම් අතර ගන්න බෑ. ඒක වතුරට බහින්න ඕනේ මඩ පොඩි ඉන්න ඕනේ. ඒකල නෙළුම පියුම උදුරලා කඩන්න ඕනේ. ඒ වගේම මේ ආත්ම සිහිය ගලවනවා. නමුත් මේකේ තියෙන ලස්සන දේ මේ ටික ටික බස්සන්නේ මේක. ටික ටික ටික ටික බලනවා හැම වර්ධන වේතාව වෙලාවකම මේ සිද්ධිය අපි පොඩි අත්දැකීමක් ලබනවා. ඊට වැඩි පොඩ්ඩක් ලබනවා. ඉතින් මේ මේ අත්දැකීම සඳහා මහන්සි වෙන එකම ප්‍රතිඵල නැතු උනත් ඇත්තටම හරි වටිනවා. ඒක කරන්න බෑ දේව විශ්වාසයක් තියෙන කෙනෙකුට. තමන්ගට තමන්ට විශ්වාස නැති කෙනෙකුට වගේම පෙර අත්තරදී නැති කෙනෙකුට මෙන්න මේක ප්‍රතිපදා කර ප්‍රතිපදා පිළිබඳව මේ උතුමී ඥානකත් නැති කෙනෙකුට කරන්න. ඒ නිසා මේක ජීවිතයේ තියෙන ලොකුම ඇඩ්වෙන්චර් එක. ජීවිතයේ සදාන් කරලා තියෙනවා ලක්ෂ 1000ක් සෙනක යුදකදී දිනනකට වැඩිය ඔබ උඹව දිනා ගන්න එක. පරිමාණය. සංගාමයේ මේ පත සහ සං මිනිස්සේ සංගාමයේ මානුෂී ජීවිතය දහසක් සතුරන් සටම්බීමේ දිනනට වැඩිය මෙවැනි අවස්ථාවල මේ කියන ආත්ම ස්නේහනේ විනයනය කරලා මෙතන මතක නැතිවීමක් වෙන්නේ නැහැ ඉන්දියාවක් වෙන්නේ නැහැ මට මේකට අවදි වෙන්න ඕනේ අවදි වෙන්න නම් මේක වෙන්නේ ක්‍රමයෙන් ඉන්නේ ඉන්නේ ඉන්නේ සතිය දිනු කරන්න මේක සාමාන්‍ය වෙස්ටර්න් වචනෙන් කියනවනම් concept එක කියනවනම් awakening into your dream කියන එක you can awaken into your dream මොකද ඩ්‍රීම් එක එන්නේ වේකන්නස නැති වෙච්ච තැන. නිින්ද ගියාට පස්සේ නමුත් හැමදාම try කරොත් මේ මේක ඒකට දර්ශනයක් විතරයි try කරොත් ටික ටික ටික ටික මේ බය වෙනකොට කම්මැලි වෙනකොට නැත්නම් මේ කරාගෙන හදන වෙලාව වෙනකොට ධෛර්යයෙන් ශ්‍රද්ධාවෙන් ඇස්තිලා යන මනසකින් යන්න පටන් ගත්තොත් මම හිතනවා ඒක තමයි සයිකොලොජි එකේ නියම හීලින් එක නැත්නම් ඒක තමයි සයිකොලොජි එකේ ෆුල් බැලන්ස් එක කියන්නේ <clears throat> ගෞරවනීය ස්වාමින් වහන්සේ දින දෙකකට කලින් පර්යංක කීපයක් සාර්ථක වුණි. හුස්ම රැල්ල ඇතුළවීම සහ පිටවීම ස්පර්ශයේ හොඳින් වැටහුණු අතර අරමුණ නාසයට ආසන්න වීමක් පෙනුනි. විනාඩි ගණනාවක් එක දිගට අරමුණ නොකැඩී පැවතුන අතර සිතේ විසිරීමක්ද නොවින්. ඒ පසුව අරමුණ ගෙවන්වන බවක්ද වැටහුණි. ඊයේ උදේ පරයන්කය පිළිබඳව වහන්සේට වාර්තා කිරීමට සිත් විය. වාඩි වූ සැනින් ඔරලෝසුවේ හඬ ටික් ටික් ශබ්දයේ වේගවත්ව ඇසුණි. එබැවින් ඒ සිත එක්තැන් කිරීමට නිරන්තර බාධාවක් වුණි. මේ සිදු වූයේ පරයන්කේ පටන්ගත් විගසය. ශබ්දයේ තීව්‍රතාව ඇසුණු නිසා සිතේ තරහක් ඇති වෙමින් පැවතුණි. සිත ආනාපාන අරමුණට ගෙනීමටගත් උත්සාහය සාර්ථක නොවුණු නිසා ශබ්දය අරමුණක් වශයෙන් ගැනීමට උත්සාහ කලින්. එය කරන ආකාරය ගැන සිතේ නොයෙකුත් කුකුස් පහළ වුණි. එබැවින් එය නතර කර තරහ ගැන මෙනෙහි කිරීමට පෙළඹුණි. පර්යංකයේ තුලම අවසාන වනතෙක් භාවනා අරමුණ මෙනෙහි කර නොහැකි විය. පර්යංකයේ ආරම්භයේදීම පරිසරයේ නිසල බව සමග සිත සමතුලිත වන නිසා පසුගිය පරයන්ක කීපයක් සාර්ථක වුණ බව සිතුනි. ප්‍රශ්නය පරයන්කේ පටන් ගන්නා විට බාහිරින් එන ශබ්ද වැනි නීවරණ ගැන කෙසේ කටයුතු කළ යුතු කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න මෙන් ඉල්ලමි. මේකේ වචන භාවිසා භාෂා පාවිච්චි කරලා තිනවා වැරදි විදියට ඒ නිසා අදහසක් නැවිලා තිනවා. පරිසරේ නීවරණ නැහැ නීවරණ තියෙන තමන් ගීතේ. පරිසරයේ මේ සාද්දෝල නීවරණ නැහැ. එහෙමනම් මේ මේ ලෝකේ නිවන් ලබන්න බෑ. නිවන් නිවර්තේ තමන්ගේ හිතේ. අන්තිමේ භාවනා අරමුණ අල්ලන්න බෑ කියලා කියනවා සද්ද නිසා. ඉතින් සද්දේ අරමුණ කරන්න සද්ද තමයි භාවනාව. නැත්නම් තරහයිවිලා තියෙනවා තරහන යටිහිතේ වැඩ කරන්නේ හින්නෝලේ. ඉතින් ඒකක්වත් අල්ලගන්න බැරි වෙන්න හේතුව ඔය රචනයේ පුරාවටම ද්වේෂය තියෙනවා. මම බලාපොරොත්තු වෙච්ච එක නිදහස තියෙනවා නම් මට භාවනා හරියනවා. මම බලාපොරොත්තු වෙච්ච නිසද්දාව නැත්තම් මට භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා මම නෙවෙයි වැඩිකාර. මම සුද්ධාන්තය. මම අනී හරිසෝ. මේ සත්‍ය සෞතු කරන එකයි වැඩේ කියලා. ඒක තමයි අඬහැර මේක කියන්නේ අඬාවෝගා. චරිතුවක් තියෙන්නේ. අර අල්ලපු අරමුණේම විතරක් සත්‍ය ප්‍රවත්තන බුලයි පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ආයෙත් අර නටන්න බැරි යනවා පොළොව වැද නිසා නටන්න බැරි මේ පොළොව මට්ටම් නැති නිසා. නටන්න බැරි කාට පොළොව වැදයි තමයි. මේ ප්‍රශ්නේ ලියන කරන බයිනවා නෙවෙයි මේ මගේ ක්‍රමී. මේ මේ අනිත් අනිත් කරන හිතයි මම මේ ප්‍රශ්නයක් අහගෙන මම එකට කතා කරනවා කියලා හොඳක් කළාදී මම ලියන්නේ නැතුව ලියන නිසා මට පණින්න පුළුවන්. දැන් මේ ඉස්සරහට ආවිල මම කමටහන් සුද්ධ කරන්න කියන හොම්බට දෙයක් අයින් දෙහි කියලා. ඒක උර තරහ. ඊට මෙතන වැඩි හොඳයි කොලේ ලිව්වට පස්සේ අපි කාටත් පොදුවේ විචනය ගන්න පුළුවන්. ඒක නිසා මේ සතියේ විවිධාංගීකරණය කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. අපි සියලු විචල්්‍ය සාධකයන් සීමා කරලා, හිර කරලා, ෆික්ස් කරලා එකකින් සතිය පටන් ගත්තට අපිට ඒක හැමදාම එතනම පරිශන කරන්න බෑ. තවානේ පැල ටික ලොකු කරගත්තට පස්සේ තවානේ පැල තියෙනකන් නම් අඳුරක් යටතේ, තෙතමනේ යටතේ උණුසුමක් දීලා ඒවට බැබෙන්න ගන්නවා. නමුත් තවානේ යම් ප්‍රමාණයට ආවට පස්සේ යා ගිහිල්ලා මහා ප්‍රධාන මේ භූමියේ හිටවන්නේ. ඊටවට පස්සේ සිංහලෙන් කියන්නේ නෙළුම් රෝගය කියලා. තවන්නේ ගලවලා කුහුරේ වයංග හිටවලා සුමානයක් විතර කරලා හේ බාල කහ පාට වෙනවා. ඒ ලෙඩක් නෙවෙයි. අර මෙතනින් ගැලවිච්ච මුල අතරින් ගිලා හිටවනකොට එනේ අතරමැද කාලෙට නෙළුම් රෝග කියලා කියනවා. ඉතින් නෙළුම් රෝග තියෙන කාලෙට නිතර පොද වැස්ස තියෙනවා නම් බලාකුළු තියෙනවා නම් හරි ලේසි ගහට. එහෙම නැත්නම් කුහුරේ වතුර බැඳලා තියෙනවා. ඉතින් ඒ වගේ අර පරියන්කේකදී හරිය නිස්සද්ද පරිසරයක හරියදී සක්මණට ගිය ගමන් නැත්නම් සද්දයක් ආපු ගමන් ඒ කැඩෙනවා. ඒ කැඩීම හරහා අපිට පේනවා අපි ළඟ තියෙන තා දුර්වලයි, ඊට බොළඳයි. ඉතින් ඒක නිසා ඒක hardening process එකක් කියලා තියෙනවා. දැඩි කිරීම කියන වැඩ පිළිවෙලක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා අම්මා වදනවා තාත්තා දරුවා වඩ දැඩි කරනවා කියලා. හදන වඩන දෙක අම්මා අම්මා දරුවා ප්‍රසූත කරනවා තාත්තයා දැඩි කරනවා. එතකොට මේ මේ භාවනාවේදී පරියන්කේ අම්මා වගේ සතිය යන්තම් ලාට ඇති කළ දෙනවා. සක්මන්ට ගියාට පස්සේ ඉතින් සාද්දක් තියෙනවා. කායික ක්‍රියාවලියක් තියෙනවා. අවුවත් පායනවා. ඒ අතරමැද සතිය පවතුනවා. එතන මේ භාවනා ශාලාවේදීම කවුරු හරි කහිනවා. පොළොස් සද්ද ඇහෙනවා. එහෙම නැත්නම් වෙනදා නැති සියුම් සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අර තමන්ගේ ඉදurangගේ ප්‍රණීත භාවයෙන්ම ප්‍රණීත භාවයේ නිසාම ඇතිවෙච්ච ඒ පොඩ්ලෝසු සද්දය බාධාවක් කරලා. ඔය ඉතලා හරියට දාලා තොරලෝසු වැඩ කරලා තියෙනවා. ඔය ඉතලා භාවනා හරියට දාලා තොරලෝසු තිබිලා තියෙනවා සද්දත් වෙලා තියෙනවා බාධා වෙලා නැහැ. දැන් තමන්ගේ ඉදurang ප්‍රණීත නිසා අර ඔරලෝසුවේ සද්ද නෙමේ ප්‍රශ්නේ. ඒකට එන ද්වේෂය. ඒ ඉතනවනේ ඉතනවනේ මේ ඔරලෝස වටේ තුවායක් ගැට ගහලා තුවායත් එක්ක පිටියට ගෑවේ ටික් ටික් සද්ද නැති කරගන්නවා. ඔරලෝසට එම්බිරිසා වෙලා. ඔරලෝස පිටියට දාලා තිබ්බොත් ඒ ভাইබ්‍රේෂන් එක එනවයි කියන. ඒ සද්ද නිසා මට භාවනා කරන්න බෑ කියන. ඔරලෝසු ඔරලෝස කුෂන් කරලා ඔළුව වටේ මෆ්ලර් එකක් දාලා පිටියේ තියලා තියෙන්නේ සද්ද නැහැ. ඊට පස්සේ ඕඩර් කරනකොට කියනවා සද්ද නැති ඔරලෝසු යන්නේ. ඇත්තට පටන් ගන්නකොට එහෙම දුන්නත් කමක් නැහැ මොකද නරක දෙයක් නේ සතිය වඩන්නේ. උන්ට අපි හැමදාම හිතන්න ඕනේ පැලේ තවානේ පළ ගන්නෑ මල් පිපෙන්නේ නැහැ තවානේ ගලවලා ප්‍රධාන භූමියේ හිටිවි නැත්තම් පැල වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතනින් ඇති කරගත්ත ඒ සතිය ඉහළට යන්න යන්න යන්න යන්න මේ වගේ පුංචි පුංචි බාධා දරා ගැනීම හරහා වැඩෙන ශක්තිය කියන්නේ ප්‍රතිශක්තිය කියලා නැත්නම් ඉමුනිටි කියලා කියන්නේ. හීලින් පවර් කියලා කියන්නේ. ඇඩොප්ටබිලිටි කියලා කියන්නේ. සීසනින් කියලා කියන්නේ. ඉතින් ඕක තමයි බාලදක්ෂ ව්‍යාපාරය උගන්වන්නේ. වගේ දෙයක් කියලා උලක් මැදයන් තු ඉන්නවට වැඩිය කැලේකට ගිහිල්ලා ස්වභාවයේ ඉඳලා එන අනතුරු වලින් බේරිලා කින්නක් ගහගෙන ඉඳලා පුරුදු දෙයක් කියන්නේ. ඒ තමයි ਸਰවඥාන්සේ තුන් පැවිද්දක් ඇති කරලා තියෙන්නේ. ඔය පින්න පූලයක් ගේ ඇතුළේ තිබ්බා වගේ රැකගෙන මේක කරන්න බෑ. ඉතින් පටන් අරගත්ත දේ හැදෙන්නයි. ඒක නිසා දීපිෂයාට සඳහන් කරනවා. මේ භාවනා කරගෙන ඉනකොට යෝගාවචරයා කයින කෙනාට වයින්නවා. තරාදි මම මේ අන්තන් ඉඳගෙන යන්තම් සතිය යනකොට මේ මොකක්ද කැස්සා. නැන්සියා පහුවෙලා ඇවිල්ලා වාඩි වෙලා දඩබඩ ගාවයි කියලා. නමුත් එයා කියේ වෙබ්සයිඩෝ කියනවා ඒ මනුස්සයාට තේරෙන්නේ නැතුව මගේ මේ සතිය කැස්සටත් කැඩෙන සතියක් කියලා තේරෙන්නේ නැතුළු තිබුණා. මගේ මේ සතිය ඔර්ලෝස සතියට කැඩෙන සතියක්. ඉතින් මේක සත්‍යේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ සතිය බොළඳයි. මගේ සතිය ලාමකයි. ඒක නිසා මම භාවනා කරන්න ඕනේ. ඒක පුංචි පුංචි දේවල් වලට දුක් ගන්න නැති ඒකට හැඩ ගැහෙන සතියකට ඉතින් කවදා හරි මේ යෝගාවචරය දැන් උඩලොස් සද්දයක් තියෙද්දී ආනාපානේ ඇති කරගත්ත දවසක් එනවා ඒක අහන්න දෙයක් නෑ ආපු දවසේ හිතෙනවා දෙයි දැන් මට උඩලොස් ප්‍රශ්නයක් නෑ ඒසර තමන්ටම තේරෙනවා තමන්ගේ දියුණුව ඒසර පේනවා මම මේ දියුණු වෙන බව මට පෙන්වුවේ මේ හද මේ මේ හිත පිටදී උඩලොස්වා මම අද දියුණු බව පෙන්න්නේ නොහිතයි කහින කහින කහින කෙනෙක්. ආපාතින සද්ද එදාට යාට ස්තුතියක් හිතනවලු මේ කරදර නිසා මගේ සතිය මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒකලයි ස්වාමීන් වහන්සේ වාක්‍යයක් යටින් කියනවා. එහෙම එතකොට ස්තුති හිතුණට ඒ කහපු කෙනා ළඟට ගිහලා ස්තුති කියන තරම් තකතිර වෙන්න එපා. ඉතින් හිතා ගන්න දැන් නම් අට කැන්සර් ප්‍රශ්නයක් නැහැ. ප්‍රලෝසක ප්‍රශ්නයක් නැහැ. උලන්ඩියක් හැමෝට කමක් නැහැ කියලා නැගිටලා කියලා ස්තුති වෙන්න තරක් යන තරම් අවශ්‍යතාවය නැහැ. ඒ අනුව අපි පරිසරයේ ඉන්නකොට ඒ පරිසරයේ තියෙන අනිතර මෙදාට අපිට දෙන අභ්‍යාසය. එදාට අපි දෙන අභියෝගයක් තියෙනවා. ඒක නිකන් පුදුම විදිහට තමන්ගේ සතියත් එක්ක සින්ක්‍රොනයිස් වෙලා ටික ටික දවසේ ජීවිතේ කරදර වෙනවා ටික ටික. ඉතින් නොවිච්ච දේවල් එන්න පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙන භාවනා කරන්න ගියාට පස්සේ කරදර අඩුයි. ඔක්කොම සංසිතේ කියලා. ආත්ම වෙනසක් වෙනවා. මාතිසාරෝ ස්වාමීන් වහන්සේ ඒක පොසිටිව්ලි දානවා. බරපතල දුකක් භාවනාකදී ඇවිල්ලා ඒක දරාගත්තා නම් බරපතල ඥානයක් ඒක එහා පැත්තේ තියෙනවා. දුකේනකොට භාවනා නතර කෙරුවොත් අර තියෙන ඥාණයට එන්නේ ඉතින් මලා බලක් කියව තමයි කරන්නේ. ඒ නිසා හැම ඥානයකටම ඉස්සෙල්ලා මේ ඒකුණාටුවක් එනවා. ඒ කියන්නේ වහින්නේ ඉස්සෙල්ලා උලකක් කමලා අකුණක් දෙකක් ගහලා ඉන්න වගේ ඒ ලෑස්ති කරන වෙලාවේදී බලනවා මේ පිටිපස්සේ තියෙන ඥානය ගන්න තරම් මෙහා සුදුසුද කියලා. ඒකට අදාළ දඬුවමක් වෙනවා. ඒකට අදාළ අභියෝගයක් වෙනවා. ඒකට අදාළ හැලේ හැප්පීමක් හල්ලනවා. බලලා ඉවර වෙලා ඒක හරහා ගියේ කනට ඉබේම ඒ අදාළ ඥානය ලැබිලා යාට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි එයා හිතුවොත් දැන් නම් වැඩි ඉවරයි ඊට පස්සේ මට මේ වෙන්න එපයි කියලා. එයාගේ අපි අභිවෘද්ධිය එතනම කපා හැරෙනවා. ඊගාසසි අභිවෘද්ධිය වෙන්නේ ඊට වැඩි අභියෝගයක් වෙනවා. ඊට පස්සේ කනගාටුලා අඬලා අඬලා ආය හැප්පෙනවා. අපිටිදාසේ ඒ අභියෝගය දැනගත්තට පස්සේ අරිට වැඩි විශාල ඥානයක් එන්න පටන් නිසා සෑම ඥානයක්ම දුකකට ප්‍රතිපක්ෂවයි දුකකට හේතු වෙලයි දුකකට වාංගු වෙලා එන්නේ. ඉතින් පුංචි දුකක්වත් ඉඳ ගන්න බැරි කෙනාට ඒ ඊගාට ලෑස්තිලා තියෙන ඥාණයට අයිතිවාසිකම් නැහැ. හැබැයි ගෙවන්න තියෙන ගාන කෙවලා ඉවරයි. දැක්ක දෙනකොට පස්ස ගන්න. ඒක නිසා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බෑ බෑ බෑ. හැප්පියක්. එච්චරයි යන්නේ. හැප්පෙන්නේ නැති මනුස්සයාට ඉතින් ඒ ඉතින් කරන දෙයක් නැහැ. ඉතින් යාට තියෙනවනේ ඊට වඩා විකල්පයක් ගිහිල්ලා කරගත්තට කමන්නේ. දොස් කියන්නත් එපා. මොකද හැප්පිලා සහ ප්‍රතිඵල ලැබීම කියන එක කාගවත් අධිකාරී ශක්තියක නැහැ. අපේන මිනිහා දිනනවා. ඒක පිළිබඳව කතා කරන දෙයක් නැහැ. ඕනම જાතියක ඕනම ආගමක ජාතික වීරයන්ගේ පොත් ටිකක් කියවලා බලන්න. ඒ කිසි කෙනෙකුට තෑග්ගක් හම්බෙලා නැහැ. ඒගොල්ලෝ නොහිතපු දුකක් වෙදලා තියෙනවා. කියා ගන්න බැරි දුකක්. මිනිස්සුන්ගේ හදපු ධම්මසන්ති ස්වාමීන් වහන්සේ 1900 දශකයේ එතන කාදනකොට 60 ගණන් වෙලා අවුරුදු 100ක් ඇතුළත ලෝකෙ හිටපු හැම වීරවරයෙක්ගේ පොත් ඉඳලා කියවලා තියෙනවා. මම මේ කරන්න හදන්නේ කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම යන්න හදන්නේ අර 33000 කුඩින් ඔයලා මේ වාහන අරගෙන පයින් යන මිනිස්සු නැත්නම් වාහන නැත්නම් පයින් යන මිනිස්සු මයිත් එක්ක කතා කරන්න ඉන්න එපයි කියලා එයා කියුවේ කියවන හරියක් ඔක්කොම ජාතික ආගමික වීරවරයන්ගේ චරිත. ඉතින් ඒ නිසා ජපාත් උනාට පස්සේ ගොඩක් කියවුවත් මට හම්බුණා කියවට. මිච්චිල කියන ලොකු පොත්. වෙන විශාල පොත්. එimhe ජාතියකම ජාතික වීරයෝ බලහන් යනකොට ඒ තමයි මිනිස්සු විඳලා තියෙන පුතුමාකාර දුක් මේ නිවනටත් නෙවෙයි. මේ භෞතික සම්පත්තිය වල හැබැයි මේ මට්ටම ගියාට පස්සේ ඔක්කොම කියලා තෑගි දෙනවා, පෙදස්ව සදනවා, ඔටුනු බලන් දෙනවා. උතරමස විඳලා තියෙන දුක බලනකොට ඒ වෙලාවේ මැස්සෙක් ඉඳලා. කිසි කෙනෙක් ඉඳලා නැහැ උදව්ව. හිටියනම් වීරෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හම්බ වෙන අභියෝගයෙන් තමයි අපි පන්නරේ බලන්නේ. අපිට අභියෝගයට මුහුණ දෙන්න බැරි නම් ඉතින් ඒක නම් ඉතින් කාගරි අතයට තමයි. කාගරි වාල්කමක් තමයි. කාටරි දාස ගතියක් තමයි. ඒක ඕන අනිවාර්ය ගතිය. ඉතින් ඒක අභියෝගයෙන් තමයි අපිට පේන්නේ. ඒක නිසා භාවනාදී වගේ පුංචි පුංචි අභියෝග එනකොට මතක තියාගන්න මේක පන්නකොම මට ඒකට සාපේක්ෂ තෑග්ගක් යහපැත්තේ තියෙනවා. ඒක මගේ අතවාසියට එනවා. දැන් මේ ගෙවල ඉවරයි. නමුත් අතවාසිය ගන්න පසලයි. මේ මේ ලිපින කියවපෙන්නේ අර පැවතිලා තියෙනවා හතියේ කොන ද්වේෂයක්. අහුවෙලා නැහැ. ඒ අවුත් නැහැ කියලා දෝෂයක් නැහැ. දිගට කරගෙන යන්නේ ඒක තමයි තේරෙන්න පටන් අරගනි. මේ කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොයිල කටු වැන්නේ තමයි අපිට ඉවසන්න. එහෙම කියමනක් තියෙනවා සිංහලේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අනිත් කොටස ඊයේ දහවල් පරයන්කේදී ධනහිස් දෙක වටා තදබල වේදනාව පැවතුන නිසා එය මෙනෙහි කළෙමි. එය යමක් හිරකර තදකර ඉන්නා වැනි වේදනාවකි. වේදනාව දිගටම පැවතුණු අතර වරින් වර තරහද ආ අතර එය මෙනෙහි කිරීමට උත්සාහ කෙලෙමි. මෙලෙස පර්යංක කාලයම ගත වෙමි. වේදනාව පර්යංකයේ මුල සිටම පැවති නිසා මෙවැනි අවස්ථාවකදී මේ මේ බැලිය හැකි වෙනස් වෙනස් ආකාරයක් තිබේදයි පැහැදිලි කර දෙන්න. එමෙන්ම වේදනාව අධික බැවින් මූලික කර්මස්ථානයට සිතගෙන ඒමට කීපවරක් උත්සාහ කෙලෙමි. සිත නැවත නැවත වේදනාව කරා යන බැවින් ඒ කොළ නොහැකිය. தත්ත්වේ වාර්තා කළොත් හොඳයයි සිතුවෙමි. සිත අරමුණෙහි ඒකාග්‍ර නොවීම මේට හේතුව විය හැකිද? මේ වාර්තාව ඉස්සලකට වැඩිය හොඳයි. මේක ප්‍රායෝගිකයි. එකයි සුද්ධ කරගන්න තියෙන්නේ ඉඳ ගන්නකොටම වේදනාව ඇවිල්ලා තියෙනවා නම් ඒ පරියක්කට සුදුසු වෙලාවක් වෙනවා. පරියක්කට යන්න ඕනේ හොඳට සැප තියෙන වෙලාවට. ඒ නිසා වේදනාව සහිත තැනක පටන් අර ගන්නවා කියන්නේ පරියක්කය ඔපරේෂන් එකක් කරන්න හදනවා වැසි කක්කුසියක හරි කුස්සියක හරි ඔපරේෂන් එකට පටන් ගන්න ඉඳලා සුද්ධ ප්ලාස්ටික් කරන්න ලංකාව වගේ රටක ප්ලේන් එකක් රන්වේ එකට දාන්න ඉස්සලා ජිප් එකක් දීලා වටේ බල්ලා එනවා රන්වේක කීයද කියලා. කී නැත්තම් යන්න දෙන්නේ. ක්ලිනික් ඔපරේෂන් කරන්න ඉස්සලා බ්ලඩ් චෙක් කරනවා, යුරින් චෙක් කරනවා, ඔක්කොම චෙක් කරලා බලලා නැත්තම් ඔපරේෂන් කරන්නේ. ඒ නිසා පරියන්කේට යනකොටම වේදනාව සහිතව ගියා නම් ඉතින් ඉඳ ගන්න සුදුසු වෙලාවක්. ඒක නා ඒ වෙලාවේදී එක්ක සක්මනකින් නැත්නම් පරියන්ක වෙනස් කරලා ඒකට ගැළපෙන ඉරියව්වකින් වාඩි වෙන්න ඕනේ පටන් ගන්නකොට අර වගේ සතිය සමාධිය ඇති වෙලා නැති වෙලාවේ එන ඉරිටේෂන් එන බාධක යෝගාචරයේ සාමාන්‍ය බුද්ධිය නැතිකම නිසා විඳින අනවශ්‍ය දුකක් පරියන්කට යන්න හිත ඒකට සූදානම් වෙලාවේ එහෙම නැත්නම් ඉවෙන්ට් එකට යන්න එපා අඟ වෝම් අප් වෙලා නැත්නම් කවදාකවත් අපේ හැකියාවන් එළියට එන්නේ ඒ නිසා ඉවෙන්ට් එකට යනවා නම් තරඟයකට යනවා නම් ඊට කලින් ඇඟ වෝම් අප් කරගෙන මොබිලයිස් කරගෙන තමයි යන්නේ. ඒ නිසා යුද්ධ වෙලාවේදී යුද්ධ වෙනකොට ආමික මොබිලයිස් කරලා තිබ්බේ නැත්තම් ඉතින් අමාරු යුද්ධ කරා. ලංකාව වගේ රටවල් වල යුද හමුදා දෙන්නේ සම්ප්‍රදායට විතරයි. නියම යුද්ධ තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා කාටවත් තුක්කක් කරගෙන ටාගට් එකට වෙඩි කියන දැනගත්තට කොටියකට වෙඩි කියන්න දන්නේ නැහැ. මොබිලයිස් වෙලා නැහැ. මොබිලයිස් වෙලා එනකොට දැන් යුද්ධ නැතකොට පස්සේ දැන් යුද්ධ නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි ජාත්‍යන්තර හමුදා විකුණුවා. ඉතින් අපි හමුදා විතර දක්ෂ හමුදාව මුළු ලෝකෙම නැහැ. දැන් මොකද ඉච්චනම බැටල් ෆීල්ඩ් එක හැදිලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඕනේ UN එකට මේ හමුදා පුහුණු කරන්න නැත්නම් අපේ සෝල්ජර්ස්ලා දෙන්න. ඉතින් ඒ නිසා මූඩ් එක පොඩ්ඩක් බලන්න. මේකට තමයි නස්සස්තරය කියන්නේ. වැඩක් කරන්නේ නැහැ කතා බලන්න. පාර පණින්න ඉස්සලා දෙපැත්ත බලන්න. නැත්තම් පැනල ඉවරලා කාර් කාරයට බැලලා වැඩක් නැහැ. ඒකෝට තල්ල ගැටලා ඉවරයි. කාර් කාරයට නැත කරන්න බැරි නමුත් Taman බලන්න ඕනේ දෙපැත්තේ මේකෙදි ඒ පොඩි අඩපාඩුව තියෙනවා. හැබැයි පිටට වේදනාවනේ කරන්න උත්සාහ කරනවා. ද්වේෂය දකින්න උත්සාහ කරලා තියෙනවා. ඒකාග්‍රතාවේ නැති නිසාද මේ වේදනාව බලවත් උනේ කියලා තේරෙන්නේ නැහැ. ඒකාග්‍රතාවය එතන එතන හදාගන්න එකක්. ඒක යනකොට අතවාසියට නෑ. පරියන්කේ ඉන්නකොට හැදෙන එකක්. සාමාන්‍ය බුද්ධිය. ඒක වැරදි නැතු හැම වෙලාවෙම හැමෝටම හරියන්නේ අපි ටයිම් ටේබල් එකට වැඩ කරන්න ගියාම සමහරවිට ඒ ටයිම් ටේබල් එකේ වෙලාව එන පරියන්ගේ කියලා තිබුණාට මූඩ් එක නොවෙන්න තියෙන ඉඩ තියෙනවා. මේ සාමික භාවනාවට යනකොට මේ වගේ දුෂ්කරතා එනවා. ඒ නිසා මේක නොවිය යුක්තක් නෙවෙයි. නමුත් විග්‍රහය වශයෙන් කියන්න තියෙන්නේ නැකතක් බලන්නේ නැතුව පටන් ගන්න තියෙනවා. ඇතමෙත බලන්නේ නැතුව පාර පැනලා තියෙනවා. එහෙම වුණොත් මේ වගේ අනතුරු වෙනවා. නමුත් මුල් පරියන්ක පුරාවට හරි වේදනාව මෙනෙහි කර කර හිටියනම් ඒක ලොකු අත්දැකීමක්. ඒ ඡානිත දවසේ මේ මේවට බුදුසසුන පාවිච්චි ලස්සන වචනට අනුග්‍රහකේ. භාවනාවට අනුග්‍රහ කරන්නයි කියලා කියන සුදුසු වේලාව සුදුසු ඉරියව්ව සුදුසු පැත්ත ඔක්කොම ටික Taman ඥාණයෙන් සපෙලා දෙන්න ඕන භාවනාවේ හදන්න බෑ. බබා නිදාගත්තට පස්සේ කරපුන්න ගත්තට පස්සේ බබා ඇඳේ තියන්නේ ඉස්සෙල්ලා අම්මයි කොට්ටේ හදන්නේ. ඒක යට රැල්ලක්වත් තියෙනවා නම් වාක්‍යයක්වත් අහුවෙන එක හදලා තමයි බබා කියන්නේ මොකද බබාට තේරෙන්නේ නැහැ සමබර භාවය. හැබැයි නැගිටලා බලනකොට පිටකොන්ද ඉරියට්ලා තියෙනවා. රෙදි නැමිච්ච තැනකට තිබ්බා. ලේ රතු පාට වෙලා තියෙනවා. ඒ ලදරුවම මවුනෝනින් බේරනවා. බබාට තේරෙන්නේ හරි පරිදහිලා ප්‍රතිගයලක් කරන කරන්නේ. ඉතින් මේ වගේ හැදෙන ආනපානෙට නැත්නම් සතියට මවුනොන වෙනවට බුදුරජාණන් පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරන්නට. ඉතින් මේ අනුග්‍රහය ගොඩක් දන්නේ ගොඩක් බාහන කරපේකනවා. මොකද කියලා හිතනවා මට විවේකයක් හම්බුච්ච ගමන් බාහන හරියන්න ඕනේ. අනික කටේ නිසද්ද වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මේ පරිසරයට ගැලපෙන විදිහට යෝගේ බල්ල ධන බල්ල වාඩි වෙනවා කියන එක දැන් සර්වචන් ආංශයේ බුද්ධ විච පරිණාම කරන අපරාජිත පරිණාමකය කියලා කියන්නේ. ඒ බුදු වෙන ඉරියව්වට යන්න ඉස්සෙල්ලා ඒක අපරාජිත උනේ නැහැ. ඒ කන්ස්ටලේෂන් එක ආව නැකත හරි ගියා. හරි ගියට පස්සේ සිද්ධ වුණා. කාටවත් ඒක කියලා කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට දල වශයෙන් හිතා ගන්න පුළුවන්. කීල් ගහ ගන්න දෙන්නේ කෝල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉත හැරෙන දිශාව බලලා කියන්න බෑ. ඒක වෙන කෙනෙක්ගේ ණයට ගන්න බෑ. ඒ නිසා මේක හොඳ අත්දැකීමක්. මේ අත්දැකීම් තව තවත් දියුණු කරගෙන සුදුසු වෙලාවේ අවස්ථානුචිතව සක්මණ පරියන්කේ සැලසුම් කරගන්නයි කියලා කියනවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පසුගිය ප්‍රශ්න වාරයේදී මූලික කර්මස්ථානයේ ගෙවන්වන අවස්ථාව විස්තර කරන ලදී. මූලික අරමුණ නොයටහෙන තත්ත්වයටපත් වූ විටත් සිත එම අරමුණේම පැවැත්වීම පැවැත්වීමට මෙනෙහි කිරීම කළ හැකිද? ප්‍රශ්නේ ලියන එක නම් නැවත කියවලා නැහැ. කියවනම ප්‍රශ්නේ ඉන්නේ නැහැ නේ. ආයසරයක් ප්‍රශ්න කියවනේ ඒකට තේරෙයි මේ මේ කියන්නේ self contradictory. සර් මම මේ ප්‍රශ්නේ ලිව්වේ ආන්න වුණා. ආ වටේ කරකවන්නට වදිනවා ඒක. අරමුණ ගෙවන් වෙනකොට අරමුණ කලින් තිබිලා ඒක ගෙවන් වෙනකොට අපිට බලන්න දෙයක් නැති හින්දා ඒ ජීවිත අරමුණේ බොහොම සුදු වෙලාවයි හිත වෙන්නේ පස්සේ ඔව් ඉතින් මකට සංවේදනාවකට විවිධ සැටි වලට යනවා. ප්‍රශ්නේ නරන්නේ මේ ඒ අපිට එනලාම යමක් මෙහි යමක් කියන්න පුළුවන්ද දැන් ඒ ජීවන ආරම්භයේ ඒකාධික කිසියම් නොදී තියාගන්න. නෑ මේකදී වැරද්ද වෙලා තියෙන්නේ ඒ අරමුණම මෙනෙහි කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒකෝට දැන් දැන් වර්ණනගෙනකොට කියන්නේ ඒ අරමුණම නෙවෙයි. දෙවුනට පස්සේ දැන් මම මොකද කරන්නේ? දැන් අපිට එකයි වග බලා ගන්න තියෙන්නේ දැන් සිදුවෙන හැම දෙයක්ම අචේතනිකව නම් සිද්ධ වෙන්නේ මම හිතලා නෙවෙයි නං මේ තමයි මම ඒක ගොඩක් වෙනවනේ ඉදිරියට ඒ තමයි මම උදේ හොඳට බලනින්ද ඔය රංගපෑන රංගපෑමේ තියෙන්නේ මමයාගේ පිටකට විතරයි වෙස්මුණ විතරයි දැන් වෙස්මුණ ගලවලා දැන් පේනවා මොනක්වත් නැතිනොට ගොජේ ඉන්නේ දැන් පේනවා බොක්කේ මොනවද තියෙන්නේ ඉතින් මේක දිහා බලන්න බෑ මොකද මේක හොඳක් නෑ බුදුහාම කියන්නේ මේකේ තියෙන හරියක් තියෙන කෙලෙස්. ඇඟ දිහා බලද්දී තියෙන අසුචි. ඉතින් ඒ නිසා මෙතනදී හිත කියනවා මෙතනට හොඳ දෙයක්, සුබ දෙයක්, නිත්‍ය දෙයක්, සුඛ දෙයක්, ආත්ම දෙයක් අත්වැරිද කියලා. මෙතන නිත්‍ය නෑ, සුඛ නෑ, සුබ නෑ, ආත්ම නෑ. ඒ නිසා හිතට දැන් හරියටම යාත්‍ර මූණට කණ්ණාඩි අරලා දීලා කියන ඔන්න ඔබේ හැටි. නිසා නිල්ලම තියෙන පෝස්ට් එකක් ගහලා උඹේ කවදා හරි භාවනාදී උඹට උඹ පෙනිච්ච දවසේ උඹ තුවන්න පටන් ගන්න කියලා භූතෙක් දැක්කා. ඉඳගෙන මාත් ඇත්ත භූතෙක්. මොන්නම දෙයක්වත් හොදලා ගන්න තියෙන එකක් නෑ ඔකට. ඒ නිසා අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන දේ මතුවෙනකොට අපි මේකේ නිට්ටය සුඛ සුභ ආත්මයක් හොයන්න. ගැලවෙනවද මං කියන මේ විග්‍රහය? කියන්නේ අපි කරපු හැටි නතර කරලා තියෙනවා. ආනාපානේ බලලා ඉවරයි, මෙනෙහි කරලා ඉවරයි. දැන් ඇතුලේ දිනම එළියට දාන්න. ඔදි එනවා. ඒකක්වත් නිට්ටිය නෑ. එකක් සුඛත් නෑ. ඒස සුබත් නෑ. දැන් මමියත් නෑ, චේතනාපරව මොකුත් නෑ. ඉතින් මගේ හිත අහනවා දැන් මම මොකද්ද මෙනෙහි කරන්නේ? කියන්නේ මෙනෙහි කරන්නේ නිත්‍ය දෙයක් තියෙන බෑ. සුඛ දෙයක් තියෙන්න බෑ. සුබ දෙයක් තියෙන්න බෑ. ආත්මක් මේ මේ ගොජේ තුල නිත්‍ය සුඛ සුබ හොයනවා දැන්. මේ අසුචි ටිකක් අත ගාලා කවුරුර මැනික් කරන්න හදනවා. අසුචි වල නෑ මැනික්. ඒ නිසා අපිට මෙච්චර සත්‍ය පෙන්නකොට අපේ විඥානය ස්මාර්ට් වෙන්න හදනවා. ඊගෙන අපිට යමක් මේ කළ හැකි දන්නේ නැහැ කරන්නේ මොකටවත් නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය තුළ නිට්ටය සුඛ සුභාත්ම හොයන්න හදනවා. ඒකට මොනවාක් තමයි ඒකට උඩගිනි දෙන්න ගන්නත් එපා. කරක දොරවක් කරන්න එපා. මේ අසහනකින් බව තේරෙන හොඳට. එයාට උත්තර දෙනවා කියලා කියන්නේ කෙලෙස් එකට උඩ ගෙඩි දෙනවා කියන්නේ. ඉතින් රිලෙකට මිනිමම් බදින්න හදනවා. මේ වෙලාවේ තියෙන ඕනේ විත්‍රෝල්. I mean ඒ කියන්නේ ඩිස්ක්ලේමර් එක දාන්න. disavow. ඒ කියන urge එකක් වෙන්නේ උන්ට හරිම interesting. මේක අසහනකටපත් වෙනවා. ඒ මොකද මේ ඌරෙකුට ඉන්න බෑ කැත නැති පොළොවක. සිමෙන්ති දාපු පොළොවක ඌරා හිටියොත් උට රත්තේ මිහිනතාවය කියලා ලෙඩක් හැදෙනවා. ඌට නිදලයට කොනක මේ මඩු පොපිටියක් ගහලා වැලියක් එකකට කරනකොට පස්තියක් කරන පස්සේ ඒක ගහනකොට ඌට රත් උනදා වෙ නැති වෙනවා මොකද ඌ ජරාවේ හිටපු සතා ඌ මේ සිමෙන්ති පොලොව තිබ්බ ගමන් ඌට ලෙඩ වෙනවා ඒ වගේ තමයි අපේ හිතට කක්ක නැති වෙච්ච වෙලාවට ඒ දවස්වල මට කොච්චර කෑම කෑවත් මට සයිව කඩේකින් මාසෙකට දෙකකට කෑ පස්සේ කෑවේ නැත්තම් මට නිකන් උඳනවා අනිවාර්යයෙන්ම කොහේ හරි සයිවර් කඩේකට ගිහිල්ලා ඔය වඩේ එකක් රොටියක් තෝස් එකක් ඉතලියක් කව දවසේ බඩේ ගැක්කම ටිකක් එනවා. අවශ්‍යමයි. එර හැදිච්ච හැටි. නිසා බුදුරජාණන් වහන්සේ යුතුයකම ඉෂ්ට කර දීලා තිනවා මට අනිත්‍ය දුක්ඛ අනාත්ම සුඛ අසුබ අනාත්ම පෙන්නලා තියෙනවා. දැන් මම බුදුහාමුදුරන්ට වැඩි වෙලා ස්මාර්ට් වෙලා මේකේ නිත්‍යතාවයක් කොහොමද ඇති කරන්නේ හොඳට මතක තියාගන්න අරමුණ නිමිත්ත කියන වචනේ නිත්‍යතාවය ප්‍රකාශ කරනවා. අපිට විතර වෙනස් දෙයක් අරමුණු කරන්න බෑ. නිතිත වෙනස්න දෙයකින් නිමිත්ත ගන්න බෑ. නිමිත්ත ගන්න එකම දේ දෙසරයක්වත් පෙනෙන්නේ. ඉතින් ඒතර වෙනස් වෙන දේ තුල අපි මොකද්ද මෙනේ කරන්නේ නිමිත්ත ගන්න නෑ නේද? ඊට ඒක දිහා බලන්නේ පිළීමක්. අනිවාර්යම පිළීමක්. ඉතින් ඒ නිසා අපි වරන මේ මොකේ හරි එල්ලෙන්න හදනවා. ගඟ කංගී ගහන එක පිළිව හැරි එල්ලෙනවා. ඉතින් මේකේ තමන් නිෂේධනේ වෙලා නැතින අස්පයි. කිසිම සුභයක් නෑ කියන්නේ. ඉතින් මේ පාලනය කරන්නත් බෑ පාලනය කරන්න පුළුවන් දැන් නතර වෙලා ඉවරයි. සතියත් අපි වඩලා තියෙනවා ආනපන කියලා තියෙනවා මෙනේ කිරීමත් ඉවරයි. දැන් මේක දිහා බලනකොට අපිට ඇති වෙන වෙහෙස දුක්ඛ සත්‍යයේ නියම හරස්කඩක් එන්නේ. පෙළෙන ගතියක් තියෙනවා, තවන ගතියක් තියෙනවා, විපරිණාම ගතියක් තියෙනවා, සංකත ගතියක්. සංකත විපරිණාම ගතියක් තියෙනවා. ඒක ඡන්දේ සාධක රාශියකින් ගොජ දානවා. නිතර පිටස් වෙනවා. බලහින්ද පිළිලා බලහින්දකට ඇවිල්ලා. හැබැයි මොකුත් වෙන්නේ නැහැ. බලන් හිටියයි කියලා ඒකට සීසන් කරොත් මිනිහට තමයි නිවන් දැකයි කියලා මේක මම උත්තර දිය යුතු ප්‍රශ්නයක් කියනත් මේක දැවෙන ප්‍රශ්නයක් කරගන්නවා කියන්නේ කෙලෙස්. ඒ තමයි මම. ඒ තමයි මාන්නේ. ඒ තමයි තණ්හාව. මම මට කරන්න පුළුවන් හැටි කරලා තියෙනවා. දැන් මම මේකට හැඩ ගැහෙන්න එපා. දැන් මේක තමයි මට ආර්ය දුක්ඛ සත්‍ය කියලා බාර ගන්න වෙන්නේ. ඒකට විශේෂණ පද දෙකක් දානවා ආර්ය කියලා දානවා සත්‍ය කියන වචනේ දානවා නැත්නම් නිකන් දුකක් නේ ඔබ විශේෂණ පදයක් දානවා ආර්ය දුක්ඛ සත්‍ය කියලා ඒකට බුදුන් දීප එකක් වගේ හැබැයි අපිට පේනවා ඇතුලින් ඉන්න බෑ උඩත් කටු බිමත් කටු පුරුෂයෙක් තියලා එන ගැහුවගේ පේන්නේ මේ දරන්නත් පුළුවන් ඒක විදියට බලනවා දරන්නත් පුළුවන් එහෙනම් කාපන් කාගෙන හිටපන්. මොකට පුරුදු යන පුරුදු වුණාට පස්සේ අලියක්කට ඉතියක් පැතිබ්බට ඕක ගහනක් නැහැ. මොක නියම් අලියක් ඇතිබ්බ ඉන්දියාප්පයක් වගේ ආ අද වල කෙලස් නැතුව දැන් මෙතන නඩත්තු කරනවා ප්‍රතිපදාවත් හරි. ඕකට අත දාන්නේ. අත දාන්න බුදුහාමුදුරුවත් යන්නේ නැහැ. මොකද ඕක පිළිගත යුතු සත්‍යයක් නිකන් හැඩ කළ හැකික් තියෙනවා. වෙනස් කළ හැකික් තියෙනවා. ඒකම දෙයක අර ආත්ම මානකාර විඤ්ඤාණය වෙන්නේ පරාදේ පිළිගැනීමක් වගේ. එහෙම නැත්නම් මේ නෝන්ජල්කමක් වගේ. බයදුකමක් වගේ. මේ බුදුරජාණන්ගේ පළවෙනි සත්‍යයට බෙල්ලා තියෙන්නේ ලෝකෙ ඔක්කොම පිළිගත යුතු එක සත්‍යයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දුකයි. ඔබ විනාශ කරන්න හදනවා කියලා කියන්නේ ඔබ මේ බුදුන්වත් බැරි දෙයක් කරන්න ගන්නවා. මේ ලෝකෙ දුක මකන්න හදනවා කියන එක කියන්නේ මේ වතුර ටිකක් අපි ඉල්ලන තෙත ගතිය නැති. අපිට තෙත ගතිය නැති වතුර ගන්න බෑ. අසු දුකනත් එත ගතිය තමයි වතුර කියන්නේ. දුක දෝකේ කියන්නේ ওই දුකට තමයි. එහෙම නැත්නම් මමයි කියලා බාර ගන්නවනම් බාර ගන්නවනම් ඕක තමයි බුදුහාම වහන ඕකට මම කියන්නේ හිතෙනවා. හැබැයි මේක සීසන් කරනවා කියන එක සීසන් කෙරුවට පස්සේ අනකන උතරිලා කියන්නේ. මේක සීසන් වුණාට පස්සේ මේක සෙකන්ඩ් සෙකන්ඩ් නේචර් වුණාට පස්සේ මේක at home feeling එක මෙතන කියලා ආවට පස්සේ ඒ මනුස්සයාගේ ලෝකේ දිහා බලන හැටි ඒක ඒ මනුස්සයාගේ අගයන් ආඩම්බරයෙන් වලට වෙන දේවල් ඒ මිනිස් අනුත් කෙනෙක් දිහා බලන හැටි අනික් කෙනෙක් පොරී කරන හැටි බලන හැටි සම්පූර්ණ වෙනසක් ඇති එක සැරේ නෙවෙයි වෙන්නේ මේක ටික ටික ටික ටික මේ සතික් හැව හලන්න වගේ වැඩෙන්න වැඩෙන්න තමන්ගේ පිටපොත් හලලා දානවා වගේ තේරෙන්න පටන් ගන්නවා ඒක නිසා මේක ඒකට දොරටු කවුලක් මේක මකර තොරණ. අපිට තියෙන පුළුවන් තරම් මේකට දාලා මේකට හුරු කරලා මේකට එක්ස්පෝස් කරලා ඉතින් කියන්න ඕනේ ඕකමඩ දරන්න පුළුවන්. ඒකට සද්ධාව තියාගනින්. તો පුළුවන් තරම් යමක් නොකර ඉන්න බලපෑම තියෙන කියලා. සබ්බ පාපසා කරනවා. සීල පවෙන් වැළකියන කුසල සුබ සම්බදාවකට එළඹ වාසය කරපන්. ඔක සමාදන් වෙනවා. ඒක දඬුවමක් නෙවෙයි සාපයක් නෙවෙයි. ඔකට දරන්න පුළුවන් මේක අපි කාලා තියෙන පරිප්පුත් එක බලන්න ඕක මොකක්ද? දරා නිඳවට ඉනවට පුදුමාකාර මේ විසීමේ ශක්තියක් පුදුමාකාර ඉමුනිටි එකක් පුදුමාකාර ප්‍රතිශක්තියක් එනවා. ඒක බුදුරජාණන්සේ දෙන එකක් නෙමෙයි. බුදුනෙක් කියන්නේ දෙයයන්ාසේ ග්‍රේස් එක කියලා ඔබ තමයි. සංස්කෘත කාගවත් ඔතොරිටි එකක නෑ. ඔබ මේක දිහා හැකි සංඥාවෙන් බලන්න පුරුදු වෙච්ච දවසේ ඉඳලා මේ හැම හැකියාවක්ම දිනු වෙන්න පටන් ගන්නවා. මේක දිහා වෙනස් කරන්න හදන තාක්කල් ඔබ අන්දාලිය කැලිය විදිහට හදනකොට වගේ හැම එකම හැප්පෙන්න පටන් අන්දාලිය කැලේ කැලේට ගියාට පස්සේ උඩ මොනම හවුවක්වත් නැහැ. මොකද මේ කරන්න බැරි වැඩක් නේ කරන්න හදන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ දෙයක නිත්‍ය සුඛ සුභ වඩන්න හදන්නේ. ඒ නිසා මේක අපේ සාකච්ඡාවට ලක්ුණේ නැත්තම් අපේ භවනා ජීවිතය අපිට මේක මූල ධර්මයේ වශයෙන් තේරුම් ගන්න බැරි වුණොත් කොහෙන් කෙලවර වෙයිද කියලා හිතන්න. භාවනා කරලා ලැබුණේ මේකද කියලා හිතේ යන්නේ. ඔච්චර කරලා ඔලිම්පික් ගිහිල්ලා දිනුන තෑග්ගට ගෝවාගේ දියත් තුනක් මොකද? ඉන්නේ නැදකි මෙච්චර රට ගිහිල්ලා ඕන දිනාගෙන ආව කියලා වැලගෙඩියක් කරේ ගෝවාගෙඩියක් කරා මොකද ඔලිම්පික් දිනුවාට පස්සේ බුදුහාමුදුරෝ ඔලිම් ගෝවාගෙඩියක්වත් දෙන්නේ නැහැ. වැලගෙඩියක්වත් දෙන්නේ නැහැ. ඔන්න දිනුම පුළුවන් නම් කාපම් බැත්නම් කාපම් කියලා තියෙනවා. මම අහන ප්‍රශ්න මෙච්චරයි. මේක මෛත්‍රී බුදුහමරෝ දැක්කයි කියලා මෙච්චර දෙක වෙනසක් වෙයිද? සවැත් නුර ජේතවනාරාමයේ අපි බුදුහමරත් එක්ක හිටියයි කියලා ඕක වෙනසක් වෙයිද අපිට තියෙන චැලෙන්ජ් එක? ඉත්‍ත්‍යාවක් කියලා වෙනසක් වෙයිද? පුරුෂයෙක් කියලා වෙනසක් වෙයිද? කවිසුණයි කියලා වෙනසක් වෙයිද? බෞද්ධ විපුතුණයි කියලා වෙනසක් වෙයිද? පස්සේ බෞද්ධ උණයි කියලා වෙනසක් වෙයිද? මේ කරන්න පුළුවන් එක මිනිහ මනුස්සයා විතරයි. මෙතෙන් තමයි මනුස්සයාගේ පූර්ණ ශක්තිය. මනුස්සයාගේ තියෙන පූර්ණ හැකියාව මෙතෙන් පල්ලෙහා කරන හැම දෙයක්ම දාසලක්. මෙතෙන් පල්ලෙහා කරන හැම දෙයක්ම වාල්කම. මෙතෙන් පල්ලෙහා කරන හැම දෙයක්ම කැඹිරිල්ල. මෙච්චර ලස්සන දෙයක් උදාහරණ පෙන්නලා තියෙනවා. ඉතින් අපි බලන්න ජීවිතේ එක වතාවකට හරි මේ වගේ දෙකට මුහුණ දීලා තරදුරට පස්සේ හරි කවන්නේ මෙන්න මේක වුණේ කියලා දන්නවා. ඊගාදාස අපි යන්නේ ආවරේ මම ලෑස්ති වෙලා යනවා කියන ඒ ඒ ඒ ලෑස්තියට එන්න තමයි ස්කවුට්ස් වල තියෙන බි ප්‍රිපෙයාර්ඩ් කියලා සූදානම් ශරීර කියන එක. ඕක තමයි සුද්ධ අර්ථයේ අප්‍රමාදී. අප්‍රමාදීන පිටුවේ සම්පාදේති කියලා කියන කොයි වෙලාවෙකට ඒත් දන්නේ ඊගාවෙන එක නම් කොයි යමුත්තක් දන්නේ ලෑස්ති වෙලා හිටවන්න. මොස්චනේ පන්න ගත්තොත් ආය කල්පයක් සංසාරයක් ඉන්න ඕනේ ආයෝක වෙනකම්. අපි ඒක නිසා යනවා ඊගා ප්‍රශ්නට. සම්මාසීජනාදී ඒ වගේ අවස්ථාව දිනකට කරන්නේ මොකද්ද කියන වැඩි දෙනාට ගලාගෙන වහන්සේගේ අපස්කාරයක කියනවා. ගොජ දාන. ඒක කියන්නේ තමයි බලාගෙන ඉන්නේ. බකන්නේ ලාන්නේ නේද? අපි සාමාන්‍ය ඉතින් බකන්නේ ලාන්නේ ගල් බමුණා වගේ කියන්නේ. දැන් ගල් බමුණේ කරේ බකන්නේ ලාන්නේ. ඒලාන්නේ යාගේ ගුණ දිහා බැලුවොත් පේන්නේ තියෙන්නේ ඇතුළට ඇබ්සෝබ් වෙලා තියෙනවා. බාහිරෙත් එක ගැටුමක් නැහැ. ඇතුළට ඇබ්සෝබ් වෙලා තියෙනවා මේ පේනදී උපයාගත් දෙයක් විදිහට වෙන්නේ ගොජයක් වමනයක් මිනිකුණක් ගැරදිකුණක් විදිහට නෙවෙයි වෙන්නේ. මේ තමයි මම යන්නේ. මම මරණයට යනකොට ওই දෙක තමයි අපිට ඉතිරිපත් වෙන්නේ. එතනදී ඔබට ওই චැලෙන්ජ් එක එනවා. ඔක වාසක් ගන්න බෑනේ මෙහෙන් යන්නේ ඉතින් ඇතුලෙන් ඇතුලෙන් පිටට එන සංඥා එනකන් අපි ඒවත් එක ඉතින් දවස පුරා ෆයිට් කර කර ඉන්නවනේ මරණයේදී සහ මෙතෙන්දි වෙන්නේ පිටින් එන සංඥා ඔක්කොම කපල යනවා කපල ගියාම කරන්න දෙයක් නැහැ ඇතුලේ එක කොජ දාන කැතැසිස් ඔන්න මම පේනවා. මේක තමයි බොක්කේ තියෙන්නේ. මේක තමයි ආත්මෙන් ආත්මට යන්නේ. මේක තමයි අපි වහන්න හදන්නේ. මේක තමයි අපි මේකප් කරන්න හදන්නේ. මේක තමයි අපි ආලවට්ටම් කරන්න හදන්නේ. කොච්චර ආලවට්ටම් කරුවත් ඇතුලේ කක්ක කක්ක බද. කුෂ්ඨ රෝගියා කොච්චර ආයිත්ත කරලා ලස්සන කරුවත් ඒ ආවරණ ලැජ්ජාවක් නිසා කුෂ්ඨ රෝගියා ලස්සන කරන්න බෑ. ඊයෝකට රම්පිටේ රාහුල හර්ධ රූපික මං කියනවා මිනිස්සු මට බය වෙනවා. ඒක මොකද ඇවිල්ලා තියෙන්නේ. මම යනකොට මෙයා අසුන් පැවිදිච්ච සුබතරා මේ සංසය සක්මන් කරගෙන ඉන්න මම ගිහියා. ඉතින් මරින් රොන්චා මම යනවා සාක්ෂාත්. ආ මහත්යා යහ කියලා වෙලා මේ සක්මනේ ඉලා ඇවිල්ලා මම මේ කල්පනා කරලා සක්මන් කරේ මහත්යෝ මේ මුළු සංසාරයෙන් බලපෙට්ටක් වාගේ. මේකේ වටේ පොත්ත හොඳ නැහැ මැද හොඳයි කියන්නත් බෑ. මුලට වැඩිය මැද හොඳයි අග සෞත්‍ය කියන්න බෑ. මුල මැදක තුනම එකම බලපෙට්ටක් සංසාරේ කියන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ හිතෙන්නේ ඔච්චර තමයි. ඉතින් හොදලා ගන්න තියෙනද වලට කන්න බැරිලා ඉතුරුච්ච කැලේ පෝෂණය කරන්න ඉතුරුලා තියෙයි කියලා. ෂිල්ඩ් කරලා ගන්න දෙයක් තියෙනවා. අපි හිතන්නේ වනේ මේකේ පොඩක් හරි අගස්ත කස්තුරි හරි ප්ලැටිනම් හරි පතරන් හරි ඇති පොඩක් ඔක හොද හොද බලනවා. හොදණ්ඩෝ දණ්ඩාත් ගාන්න ගාන්න කක්ක. හරස්කද අති කොන දුකතියි. කෙත්ත කකල දුකක් තියෙන්නේ. එහෙම නැත්නම් අපේ සිංහ කරන බලපෙට්ටා. දැන් අපි පටන් ගමු. හරි මම. දෙවිසන්න දෙවිකගේ එතන එතන අපිට මේ අවස්ථාව දැනලා දිනුවක් ලබන්න බැහැ මේ අවස්ථාව පස්සේ කළ යුතු හැම කෙනා. මේක සීසන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ෆැමිලියරයිස් කරන්න ඕනේ. This is your second nature. You must feel at home when that happens. ඒ එතකොට අපි මෙතෙක් කරන සංඥාත් එක්ක මේ ඉඳුරන් එක ගත කරපු ජීවිතයේද හීනේ මේකද හීනේ කියලා ප්‍රශ්නයක් වෙනවා. අපිට වෙන්නේ අරක අරක අවදිය මේක හීනයක් වගේ ඒක නෙත්‍රෙට් වෙන්නේ. නමුත් කවදා හරි ඒකේ ඉඳලා මේක හීනයක් දකින්න තැනට යනකම් යන්න වෙනවා. පචීනේ මේ සංස්කෘතියේ මුල් වෙච්චි ලාවුචු ඒ මූලික સિદ્ધාන්තයේ මූලික දාර්ශනිකයා එයා ලස්සන ලියනවා මම දවසක් හීනෙන් සමනලෙක් දැක්කා. කොච්චර දුරට මේ සමන ජීවිතය තුළ මම ගත කරාද කියන ඉතර ඉතර මට තේරුණා නම් මට දැන් සාධාරණ සැකයක් තියෙනවා සමනලේ කීනේ මිනිස්සෙක් දැක්කද මිනිස්සෙක් කීනේ සමනලේ දැක්කද කියලා මට සැකයි. මම මේ දැන් ඉන්නේ සමනලේ වලකින හීනෙකද නැත්නම් නිින්ද ගියට පස්සේ මට පේන සමනලේද ඇත්ත කියන තරමට මේ ලෝකේ සැකයි මට කියලා. මේක මායාවක්. ඒ නිසා අද චීනෙට බුද්ධ ධර්ම යනකොට චීනෙට පිළිගන්න ලෑස්ති පරිසරයක් ඇති කරලා තිබ්බා. මේ අපි නටන නාටකම. යා පෙන්නේ මම හීනයක් දැක්කා. හීනේදී එච්චර ලුසිඩ් ලයිව්ලි මට දැන් හිතනවා ඒ ඉනේ ඒකේ ඉඳලා බලනකොට මේක හීනයක්ද කියලා. මේකේ වට ඒකේ හීනයක් කියලා මේ සෙකන්ඩ් නේචර් එක මේ අපි ගත කරන මේ මවාපාන ලෝකයක් ඇතුළේ තියෙන ගොජේ ඇතුලේ තියෙන ගොජියත් එක්ක බලනකොට අපි ඒක මාකාරින්ට නෙමේ නායක නාටකම් ඔක්කොම නටන්නේ. හැබැයි ඒ ගොජේට මොකක්වත් වෙන්නේ මේ නාටකෙම මරණයේදී ඉස්සරහට ඇවිල්ලා පේනවා. ඊගාවාත්මෙත් ඉස්සරහට ඇවිල්ලා පේනවා. ඊගාවාත්මෙත් ඉස්සරහට අපි මේක ඉන්නකම් ඒක බලන්නේ නැතුව අර මේන් ඕලවට්ටම් කර කර උපමට්ටම් කර කර කාර් එක පේන්ට් කර කර ඉන්නවා එන්ජින් එක හදන්න නැතුව. වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි හිතන්නේ අපි තාම ඒක දකින්න නැතුව කතා කරන්නේ. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ අපි මේ මත ප්‍රකාශ කරන තාක්කල් අර්ථයෙන් කතා කරන්නේ. ඒකට ගිය මනුස්සයට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කවදාකද? මේ නිවන කියන්නේ endowment එක. It's a gift. ඒක මේකට කියන්නේ අරහං. අරහං කියන්නේ සුදුස්සෙක් වෙනවා මිසක නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. නිවන ලැබුවට පස්සේ ආවල් දෙය මට කරන්න බෑ කියලා දේ නෙමෙයි තියෙන ඕන දෙයක් කියපම මොකද්ද මට කරන්න බැරි කියලා හිතෙනවා. ඉතින් අපි පොඩි කාලේ සෙල්ලම්ගේවල් හැදුවයි කියලා මේ අද ගත කරන ජීවිතයට බාධාවත් තියෙනවා අපිට. සෙල්ලම්ගේවල් හදනකොට මේ ජීවිතයක් අපි දැනගෙන හිටියේ නෑනේ. අපි අම්මගේ තාත්තගේ සෙරප්පු ඇඳගත්තා. ගෙවල් වලට අලකොල වහලා ගෙවල් හැදුවයි කියලා. දැන් මේ ජීවිතේට ඒකෙන් හානියක් නෑනේ. බුදුරජාණන්සේ කියනවා මේ අපි ගත කරන ජීවිතේ කුමර කොමරියන්ගේ වැලි සෙල්ලමක්. මේ හදන මාලිගා ඔක්කොම වැලි මාලිගා. වැල්ලක් කපලා ගසලා යනවා. මේ ශ්‍රී ලංකාවේ ඉන්න ගමන් වැලි මාලිගාව කවුරු හරි කැඩුවොත් එහම මරා ගන්න හදනවා. හැබැයි යනකොට ඌමත් කඩලා දාලා තමයි යන්නේ. නිසා මේ අපේ මේ මේ නාඩගම කුමර කුමරියන්ගේ කියන්නේ කොළු කෙල්ලන්ගේ වැලි සෙල්ලම. අවදියක් වෙලා අරගෙන බලනකොට මොකද්ද මේ නඩමුණ ආඩගම කුමන නැතුම් කෙලි කවට සිනාදා නටපු තොইলකුත් නැහැ බෙරේ පළවකුත් නැති එකක් තියෙන්නේ. හැබැයි මේක කොච්චර තාත්තිකව රඟපානවද අපි? මේ දැන් කරන එක අපිට හම් වෙලා තියෙන රෝල් එක පර්ෆෙක්ට්ලි කරනවානේ. තාම තාත්තිකව රඟපානවා. ඔක තේරිච්ච දවසේ ප්‍රകൃතියත් එක්ක අපිට ගෙවනවා මදි. මාල්ලි පොන්සේක ගාමිණි පොන්සේක මුල්ලේ. අපි මේ අපේ රෝල් එකට අපි රඟපාන හැටි. කවුද රැවටෙන්නේ? බුදුහාමුදුරනේ රැවටෙයිද? ආර්යනාථ රැවටෙයිද? මොකද්ද මේ නටන නාටකම? ඉතින් මේ මේ කවුළු ඇරපු නැති මිනිස්සුයෙකුට මේ කතාව කිව්වනම් මොකද වෙන්නේ? මේ බයක් කරන්න හදනවා මේ ආගමක් පටවන්න හදනවා මිනිසුන්ට නැති මේ මේකක් කරන්න හදනවා මේ අපි ලස්සන කාලා බිලා ඉන්නේ තමසල මොනවද මේ කතා කරන්නේ තමසල ඊනේ බයක් කළා මේ අපිට බණ කියන්න එනවා කියලා ඕන තරම් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගහනවා යේසුස් වහන්සේට ගැහුවේ. ඒ යේසුස් වහන්සේ බරබස්ලි දෙන්න මේ හෙට කුරුසෙට තියලා එන ගහන්න තියෙන වෙලාවදී ඒ නගරාධිපති පේරෙස්ට එයාට chance එකක් තිබුණා එදා අලුබදාදා නිසා මේ එක්කෙනෙක් නිදහස් කරන්න පුළුවන් එයාට ඩිස්ක්‍රිප්ෂන් එකක් තිබ්බා. ඔක්කොම සෙනග එකතු කරලා කිව්වා මේක හොරා. මේක යේසුස් වහන්සේ. ඔයගොල්ලෝ කාටද කවුද කැමති නිදහස් කරන්න කියලා. Barabbas Barabbas Barabbas Barabbas Barabbas Barabbas Barabbas කියලා ඔක්කොමලා. අපි අරක තරකාරාවෙන් කිව්වේ අරක ගහවි අරක අපි කුරුසෙට කියලා යේසුස් වහන්සේට ගැහුවා කුරුසෙ. නගරාධිපති නෙවෙයි තීන්දුව කරේ. රැස්වෙච්ච මිනිස්සු. රැස්වෙච්ච මිනිස්සු සත්‍යයට කැමති නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ 80ක් අවුරුදු ජීවත් වුණා. අවුනේ නැහැ කාගවත් නිශ්චයකට. මොකද කාටවත් කියන්න ගියේ නැහැ. වෙත පැමිණිච්ච අයට කිව්වා "උලන්න කප බැන්න කප මෙච්චරයි." සෙන්දන්සේ එහෙම කාටවත් ගිහලා එන්න පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ එකම අද මල ගෙවල් වල ඔක්කොම ඩෝප් කරන ගා ඉන්න ඉන්න දැන්වල වාඩි වෙන්න නමස්කාරය කියන්නේ ආ පන්සිල් ගන්න නැගිටිනකොට පන්සිල් ඉවරයි ඕකට තමයි ආගම කියලා කියන්නේ පොඩි එකෙක් කිව්වලු මල ගෙදර කියලා ඇවිල්ලා මේ විස්තරයක් එනකොට මම මල ගෙදරට ගියා සාදු කෙනෙක් ආවා සාදු මේ පන්සිල් ගන්න নমස්කාර කියන්නේ කිව්වා කිසි කෙනෙක් කිව්වේ නැහැ සාදු විතරක්ම පන්සිල් අරගෙන ආපහු පන්සලට ගියයි ඒක. අයි මේක හයියක හයිය පන්සිල් ගන්න නැහැ නේ. নমස්කාර කියන්නේ මොන මොකක්ද ගන්න. ආයන බුද්ධං සරණං ධම්මං සරණං ධම්මං යාරේක බලන් හිටියලු මේ ගිහිලා කිව්වලු සාදු ආවා කටිට নমස්කාරය කියන්නේ කිව්වා කවුරු පන්සිල් ගත්තේ නැහැ සාදු තනියෙන් පන්සිල් ගන්න පන්සලට ගියා. ඒ තරම් විකාරයක් හදාන තියෙන්නේ මේකෙන් ආගම කියලා. ඒ තරම් විකාරයක් හදාන තියෙන අපි මේකෙන් ආගම කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි. ඒ ආගම මොන විකාර නැතුවත් මේක කිරි ගහට මෝල් ගාලින් ඇහුවා වගේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ප්‍රතිපත්තිය ගියා නම් ආය මොනම දෙයක්වත් අරගෙන දෙන දෙයක් නෑ. කොච්චර ආලවට්ටම් පිටපොත් තිබ්බත් අපිට වෙන ආගමික බලපෑම් තිබුණත් දේශපාලන බලපෑම් තිබුණත් පුද්ගලිකව යම් කෙනෙක් පියවරක් තිබ්බනම් ඒ හා සමාන ප්‍රතිඵල තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස පරයන්කේ ආනාපානය මෙනෙහි කරන ප්‍රමාණය හා ආනාපානය සංසිඳුණු පසු පැමිණෙන සිතුවිලි ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් පවතීද? ස්වාමීන් වහන්සේගේ අදහස් දැන ගැනීමට නෑ මේ කවුරු හරි අදහස් ඉදිරිපත් කරනවා හොඳයි. මොකද්ද දෙකක් ගලපන්න හදනවා ඒ දෙක ඩිෆයින් වෙලා නැහැ. මෙනෙහි කිරීම සහ හිතවිලි අතර සම්බන්ධයක් වගේ මට පේන නිසා කවුරු හරි අවස්ථාව මේකට තොරතුරු දෙනවා නම් හොඳයි නැත්නම් මේ ප්‍රශ්නේ ගන්න බෑ නැවතත් නැත්නම් ආය සභාවට කියවන්න බෑ. පරියන්කේ ආනාපානයේ මෙනෙහි කරන ප්‍රමාණය හා ආනාපානයේ සංසිඳුණු පසු පැමිණෙන සිතිවිලි ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් පවතී. මෙනෙහි කරන ප්‍රමාණය හා හිතිරි අතර සම්බන්ධතාවයක් කියලා මේක මොකද්ද අහන්න කොනක් නම් තියෙන බව පේනවා. නමුත් මේ වචන ටිකෙන් නම් එළියට අවිල්ල නැහැ ප්‍රශ්නේ. ඉතින් ඒක මේ ප්‍රශ්නයක් වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්නෙට යනවා. අප කැමති කෙනෙක් ඉන්නවා නම් එළියට එක්කන ඒක තාටියක් අපිට මේ තොරතුරු දෙන්න ඒකට පුළුවන් අපේ සාකච්ඡාවට. බල බල ඉන්න අයිතිය ඔයාලට නේද ප්‍රශ්න කරුත් එයාම තාක්ෂයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ටිකක් මම හිතන්නේ තේරුම් ගන්න අපහසුකම්. ඒත් අයිතියක් නැහැ ප්‍රශ්න කරුට කිසිම අයිතියක් නැහැ ප්‍රශ්න කරුට තියෙන්නේ කියවන එක විතරයි. දැන් මේක මේක අමාරු ප්‍රශ්නයක්. ඒක ලේසි ප්‍රශ්නයක්. ඒක තනිකර මගේ සුද්ධ අයිතියට තියෙන්නේ. ප්‍රශ්න කරුට තියෙන්නේ ඊගා ප්‍රශ්න කියලා ඒක ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකම ලියලා තියෙනවා. මම දෙකෙන්ම කියනවා ස්වාමීන් වහන්සේ සිංහලෙන් උත්තර දෙනවා. ප්‍රශ්න කරුට තියෙන්නේ ලියලා තියෙන කියවන එක විතරයි. ප්‍රශ්න අහන කරුට අහන කරුට. Dear this question is regarding the five aggregates. When observing the beginning of a phenomenon, example, hearing a sound, one, would this be to observe the vibration of the eardrum due to its contact with sound waves? Number two, in this situation, do the five aggregates arise at the point of contact, which is recognizing the vibration of the eardrum, rather than at an arisen phenomenon sound? So in this scenario, is it possible to hear the sound? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රශ්නයක් යම් සංසිද්ධියක මුල දැකීමේදී උදාහරණ ශබ්දයක් ඇසීමේදී මුල දැකීම යනු ශබ්ද තරංග කන්බරේ වැඩි කන්බරේ ඇතිවන කම්පනය හඳුනා ගැනීමද මෙහිදී පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම සිදුවන්නේ කන්බරේදීද මෙහිදී සිදුවන්නේ කන්බරේ චලනය හඳුනා ගැනීම මිස හටගත් සංසිද්ධියක් වන ශබ්දය හඳුනා ගැනීම නොවේ නේද මෙහිදී ශබ්දය ඇසිය හැකිද මේක ඇත්තටම මූල ධර්මයේ හිතන කල්පනා කරලා හිත කරගත්ත ප්‍රශ්නයක් මේ වෙන සිද්ධිය අපි සද්ද ඇහෙනකොට සද්ද මුල ඇහුවත් මැද ඇහුවත් අග ඇහුවත් ඒ තරංග ඇවිල්ලා වදින එක සිද්ධ වෙනවා. නමුත් ඒකේ ගොරෝසු භාවයේ සියුම්ම පටන් ගන්න ගොරෝසුලා නැති කියලා යනවා. හොඳට අවදීන් ආපු නැති කෙනෙකුට ඇහෙන ගොරෝසු හරිය විතරයි. නමුත් එයා නැවත නැවත සතිමත් වෙන්න බැලුවොත් ඒ සියුම්ම හට ගන්න තැන වක්ක දාකට ගිහිල්ලා එයාගේ ඉන්ද්‍රයන්ගේ ප්‍රණීතතාවය අනුව යන්තාක් යන්න පුළුවන් ද ඒ තාක් යනවා. එතන නෙමෙයි පංච උපාදාන ස්කන්ධය හරියන්නේ ඇහුවත් නැදත් පංච උපාදාන ස්කන්ධය ඇති වෙනවා. ගුරුතුමට ඇහුවා සියුම ඇහුවත්. මේ උපාදාන ස්කන්ධ පහේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කාටවත් එක සැරේ දක්වන්න බෑ. ඒක හරියට කියනවා නම් අවදින් ඉන්න මනුස්සයෙකුට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තිබුණාට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම එක මොහොතක විඳින්න බෑ රූපයක් විඳිනකොට ශබ්ද විඳින්න බෑ ඒ රූපේ පේනවා කියලා කියන අනිතව යපරවත් කරනවනේ. ඒ වගේම උපාදානස්කන්ධ පහ බෝධ කරන වෙලාවේදී රූප පිළිබඳව අවබෝධය. ශබ්ද තරංග ඇවිල්ලා කණේ බෙරේ වදිනවා කියන එක දන්නවනම් එයාට ඒකේ වේදනා සංඥා සංස්කාර වලට අවදි වෙන්න බෑ. ඒක සිදු වෙනවා ඒක විතරයි සිදු වෙන්නේ. යම් වෙලාවක එයාට මේ වේදනාව මේ සද්ද නිසා ඇතිවන මනාපමනාප දෙක අවබෝධ වෙන වෙලාවේදී එයාට මේ ශබ්ද තරංගයක් ඇවිල්ලා කණේ වදිනවද රූප තරංගයක් ඇවිල්ලා ඇහි වදිනවද කියන අල්ලන්නත් බෑ. ඒ ඒ පැත්තට අඳ වෙන්නේ නැතුව මේ වේදනාව විඳින්න බෑ. ඒතකොට මේ සද්ද ගානු සද්දත් පිළිමින් සද්දයක්ද හොඳේ කල්පනා කරලා අඳුනා ගැනීමේ සංඥාව අවබෝධ කරන වෙලාවේදී රූප වේදනා සංකාර විඤ්ඤාණ අවබෝධ කරන්නත් බෑ. මේ එක එක තැන් වල අවබෝධ වෙලා වෙලා එක වෙලාවට මේක ෆිට වෙන එක තමයි ෆිට වෙන වෙලාවට තමයි අංග සම්පූර්ණ භාවය ඇති වෙන්නේ. නමුත් අර පීස් මීල් බේසිස් එකේ කෑල්ල කෑල්ල වෙනවා. තියරිටිකලි හිතන්නේ ඒකේ වෙනකොටම පහම අඳුනා ගන්න පුළුවන් වෙයි. ඒකට වෙනම golden formula එකක් ඇති secret එකක් ඇති ඒ නිසා කොහොමද එහෙම කරන්න කියන එක තමයි හිතාගෙන හදපු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ ඒක නිසා අපිට එනේන වෙලාවේ පුළු පුළුවන් හරිය පිටිබඳ අවදි වෙවි අවදි වෙවි අඛණ්ඩ ප්‍රයත්නයේ දිගට යනකොට ඒ අතනිමිටින් අවබෝධ කරගත්ත කෑලි ඔක්කොම නිකන් පූට්ටු බාලන් හදන ක්‍රමයට පූට්ටු ගෙවල් හදන විදියට ප්‍රිකාස්ට් තැන් තැන් වල හදලා ගෙනලා ෆිට කරනවා ෆිට කිරිල්ල වෙන්නේ හදන තැන නෙවෙයි. ෆිට් කිරිලා හදන තැනටයි එක කොන්ත්‍රාත්කාරයෙක් නෙවෙයි කොන්ත්‍රාත්කාරව ගොඩාක් සම්බන්ධ වෙනවා. ඒක නිසා මේක දීර්ඝ ප්‍රොසෙස් එකක්. මේ ලෝකේ කිසිම දෙයක් කිසිම දෙයක් එකවරකින් අඳුරන්න බෑ. ටික ටික ටික අඳුරගෙන යනකොට ඉවසන්න බැරි නම් මම එන්නේ එන්නේ වැඩියට වැඩි එක එක ෆැසට්ස් අන් තීරණ කොහොම යන් කියලා ඒක හදන්න හදනවා නම් තීරි දාලා ඒක හරියට අඹගෙඩිය කිරි වදින්න ඉස්සලා කඩලා දුම් ගහලා උයලා දුම් ගහලා කණ්ඩා හදනවා. ගහේ ඉඳලා ඒක ඉඳලා වැටලා කන්න ගියාම සම්පූර්ණ රසය වෙනස්. gediya ලොකු වුණාට කිරි වැදලා නොවෙන්න ඉඩ තියෙනවා. දුම් ගැහුවොත් ඉචිචි පාට එනවා. මොකද ඇඹුලයි. ඒකට කියනවා අමුඹ කනවායි කියලා. අමුඹ කන ඒ වගේ දත් හිරි වැටෙනවා. ඒ නිසා මේ තීර එක බොරු නෙවෙයි. නමුත් තීර එක ක්‍රියාත්මක වෙනකොට සම්පූර්ණ වෙනස් තාලයකට යනවා. මේක පැහැදිලිවම මූලධර්මයේ අත්දැකීම අඩු තීරි පැත්තට වැඩි පටලවා ගැලිලකින් නගන ප්‍රශ්නයක්. දැන් මම මේ දීපු උත්තරේ ওই ප්‍රශ්න තියෙන සම්පූර්ණ උත්තරේ නෙවෙයි. ඒකෙදී බොහොම කොම්ප්ලිකේටඩ් වැඩක්. ඒ වගේ නම් කෙලෙසයක් උපදින්නේ කොම්ප්ලිකේටඩ්ල. අපි හිතන විදිහට ඒක පහරකින් කෙලෙසයක් උපදින්නෙත් නැහැ. කෙලෙස් ගැලවීම සිද්ධ වෙන්නේ ඒහා සමාන සංකීර්ණ වැඩපිළිවෙලක උදාහරණයක් වශයෙන් කියනවා භෞතික විද්‍යා විනෝදයේ පොතේ පයිරල්මන් කියනවා ඕනේ ලොකු වික්ටෝරියා පාලම හරි කමක් නැහැ අරගෙන ඒකේ හරියට සෙන්ටර් ඔෆ් ගැවිටි එක අල්ලගෙන ඒකට ගම්මිටි සැටයකින් ගැහුවොත් නැත්නම් ජිල් බෝලකින් ගැහුවොත් මුළු පාලමම දෙදරනවා. ඒ ජිල් බෝලයට සාපේක්ෂව. ඒ දෝලනේ අල්ලලා ආපහු යන වෙලාවේ හරියට තව ජිල් බෝලයක් ගැහුවොත් දෙදරම දෙවනක දෙකම කරන්න පුළුවන්. ඊට පස්සේ හරියටම දෝලනේ අල්ලලා ඒ පැද්දිලා යන වෙලාවේ තව ජිල් බෝලයක් ගැහුවොත් දෙදරම දියුරු කරලා ජිල් බෝලෙන් ගහලා පාලම කඩන්න පුළුවන්. ප්‍රතිජිල් බෝල් කීයක් ගහන්න වෙයි. ඒක භෞතික විද්‍යාවෙන් ඔප්පු කරලා තිනවා. ගම්මිට සැටෙන් ගහලා ඕනම ලෝකේ තියෙන ස්ට්‍රක්චර් එකක් කඩන්න පුළුවන්. හැබැයි අසීමිත ප්‍රමාණයක් ගම්මිට සැට වදින්න ඕනේ. ඒකේ හරියටම දෝලනයේ වාසිදාසික තණ්ඩව ගහන්න මේ නිසා පාලමක් උඩ බැටලියන් එකක් යනකොට හමුදාවක් මාච් කරන්න දෙන්නේ නැහැ. බැරි විලා හරි මාචින් කරන මේ වේව් එකයි පාලමේ වේව් එකයි සම වුණොත් පාලම කඩන්න වෙටෙටි කියනවා. ඒ නිසා මාච් කරගෙන යනකොට වම දකුණ යන්න දෙන්නේ නැහැ. ඔය අක්බාර් පාලම හදලා තියෙනවා. ඒ පාලම හැදුවා. ඉංජිනේර හැදුවට පස්සේ ෆෝමන් බින්නු ඉංජිනේර කතා කරලා ඉරටෝලින් ගහලා මේ පාලම වැලි වැලි පුරවපු මේ මෙව දෙකක් තිබ්බා මැද දෙපැත්තේ. ඇන්ලොප් දෙක. තිබ්බට පස්සේ කොහොමද මැදින් ඉලිප්පිලා එනවා. එනිසා තමයි පාලම හරි ස්ට්‍රක්චරලි හරි සරත් බලන්න බයිසිකල් දෙකක් දෙපැත්තෙන් එකතර දාලා බලන්න පාලම කැඩෙනවා කියලා. දැන් යන්න දෙන්නේ නැහැ පාලමේ බයිසිකල් වලට. පයින් යන්න විතරක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕනෙම ওই ලොකු ස්ට්‍රක්චර් එකක කඩන මර්මස්ථානයක් තියෙනවා. හැබැයි මර්මස්ථානෙම ගහන්න ඕනේ. හැබැයි ඒක දිගට ගහ ගහ ඉන්න ඕනේ. ඉන්නකොට එන මොමන්ටම් එක පළවෙනි පාරේදී තේරෙන්නේ ඒ මොමන්ටම් එක අදහන්නේ බුදුන් කියන හින්දා අපි. අපි ඒක සැරයකට ගහන්නේ නිකන් කම්මනි සැටයකින් තමයි. ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට ඒ මොමන්ටම් එක ආවට පස්සේ සහලවන්න පටන් ගන්නවා. සමහරට සහලවනකොට අපි සහල වෙන්න පටන් ගන්නවා. මෙච්චරලා ගැව්වේ බාලව කඩන්න තමයි. බාලම සහලවනකොට ආයේ වස් කවිතෙත් කවි කියන්න හදනවා පිරිත් උල් ගැට ගන්න හදනවා. අනේ මාව සහලවනවා. අනේ මට නිකන් heart attack වගේ. අනේ මට නිකන් pressure එක නැග්ගා වගේ කියලා. ඒ අර කැඩෙන පාලම මම කියාගෙන එහෙම ජෝක් එකකුත් තියෙනවා. ඒ නිසා මේ මූලධර්ම පිළිබඳව එන ප්‍රශ්න කවදාවත් විසඳලා ඉවර කරන්නත් බෑ. නමුත් ධර්ම සාකච්ඡාවට මෙව ඇහුවේ නැත්නම් ඒකත් මොකද්ද අඩුපාඩුවක් වගේ. එන්නමත් ඕන එකක් දෙකක්. ඉතින් ඒ බබාලත් නලවන්න ඕන නිසායි මම ওই කිව්වේ කතා කරන්නේ. මම මම මේව අගේ කරන්නේ හැබැයි මේ වගේ ප්‍රශ්න මම අගේ කරන්නේ මට ඕන කරත්තේ තමයි අත්දකින්න දෙන්නේ. තර ස්වාමින් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ක්‍රියාදාමේ මිනිස් මොළය රූපයේ සිට විඥාණය දක්වා ක්‍රියාදාමයට සම්බන්ධ නේද? මෙම විඥාන මගින් ඇති කරන සිතුවිලි වලින් පිරිසිදු යටිසිත වැසී යන්නේද? යම් කිසි විදියකින් මොළයට යම් හානියක් සිදු වුණහොත් සංඥා සිට විඥාන දක්වා ක්‍රියාදාමයේ නැතරවන්නේද? මේ මගින් යම් කිසි ආකාරයකට හෝ පිරිසිදු යටිසිත මතුවේද? සම්බුද්ධ දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කවුද කියලා මට කියන්න මේ ප්‍රශ්නේ අහන්නේ රූපෙද වේදනාවද සංඥාද සංස්කාරද විඥානයද ප්‍රශ්න කරු කාටද දාන්න පුළුවන් නම් මේ මේ ප්‍රශ්න අහන්න මම සංඥාවයි මේ මගේ ප්‍රශ්නේ මට ආවේ සංස්කාරයි මේ ප්‍රශ්නේ විඥානයයි මේ ප්‍රශ්නේ වේදනායි ප්‍රශ්නේ රූපයි ප්‍රශ්නේ කියලා ඒක දැනගත්තා නම් උතන ප්‍රශ්නයක් නැහැ. ওই විඥානයේ මායාවල් ටිකක් තමයි ප්‍රශ්නේ කියන්නේ. උකට උත්තර දුන්නා කියලා විඥානය සුද්ධ වෙනවා. ප්‍රශ්නේ අහන්නෙත් කඩප්පුලි විඥානයමයි. ඔය හොරාගෙන් මම පේනාලි වරලා නැත කරන්න බෑ. ඒ වෙනුවර කරන්න තියෙන්නේ දිගටම භාවනා කරලා සතියෙන් පවත්වාගෙන යන්න. එතකොට මේ කටයුතු ටික වෙයි. ප්‍රශ්නේ කොහෙන්ද එන මුල කියලා පොඩ්ඩක් අල්ලන්න. මේකෙම අහනවා විඥානයේ විසින් ඇති කරන හිතවිලි නිසා සුද්ධ විඥානය යටපත් වෙනව නේද කියලා. මේවත් හිතවිල්ල තමයි මේ. ඉතින් මේක පෝෂණය කරුවා කියලා වෙන්නේ මොකද්ද? විඥානය තවත් වැහිලා උගේ කට්ටකම යට යනවා. උගේ තියෙන අර මායාකාරී తත්වයේ චපල ගතිය ප්‍රශ්න මාර්ගෙන් එළියට එනවා. ওই ප්‍රශ්න කොච්චර විසඳුවත් විඥාවේ තියෙන සැටගතිය මකන්න බෑ. හැබැයි මකන්න පුළුවන් නිසායි කියන්නේ අරමුණක් අරගන්න. රූප කර්මස්ථානයක් ගෙවෙන ගම්ම බලන්න එනකොට රූප ගෙවීම Tamanට සාමාන්‍ය දැනෙන්න පටන් ගන්නවා ඒ කීවීමට සාරල සාපේක්ෂ සමාන්තරව වේදනාවන්ගේ සංඥාවන්ගේ සංස්කාරයන්ගේ විඥානයේ සිද්ධ වෙනවා හැබැයි විඥාණයටත් නොදන්නයි වැඩේ කරන්නේ ඒකයි ඒකේ තියෙන දක්ෂකම ඒ නිසා විඥාණයට කියලා නෙමෙයි ගහන්නේ විඥානේ අපිට ගහන්නේ ගරිල්ලා ෆයිට් එකකින් අපිට අපිත් දෙන්නේ විඥාණයට ගරිල්ලා ෆයිට් එකක් කන්වෙන්ෂනල් ෆයිට් එකක් නෙමෙයි මේ ප්‍රශ්න අහන්න හදන්නේ කන්වෙන්ෂනල් ෆයිට් දෙන්නේ ඒව කරලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි විඥානය කියන්නේ. නිසා ප්‍රශ්න කරු ඉදිරිපත්ලා කියනවනම් මේ ප්‍රශ්නාවේ විඥානය හරහාද සංස්කාර හරහාද කියලා අන්නේ ඌට අල්ලගෙන ගහන්න පුළුවන්. <laughs> එහෙම නැතුව එහෙම නැතුව ඉවරක් කරන්න බෑ ප්‍රශ්න උත්තර දීලා. එහෙනම් සම්මානස මේ වේදෙන විඥානය ආදී සම්මාන මොලේ පිටින් නැත්තම් වෙන තැනක විනා ප්‍රශ්න මම අහලා තියෙන සමිනසේ කියලා තියෙන සමහර කොහොම එක්ක ඉන්න කෙනෙක්ගේ ක්‍රියාත්මක වෙන බව කියලා නේද කොහොම එක මොලේ වැඩ කරන්නේ නැහැ කියලා අරගෙන යුතනේෂා එක්ස්පෙරිමන්ට් වල කරලා තියෙනවා කොච්චර මොලේ වැඩ කරනවත් නැතුවත් ආහාර දිරීම ගිලීම සහ හෘද වස්තු වැඩ කරන එක යනවා කියන. ඒ කියන්නේ අපේ මොලේ ඩෙවලොප් දියුණු වෙලා තියෙන්නේ ඒක බීජ සෛලයකින්. ඒ සෛලයේ ලකුණු මොලේ තාම තියෙනවා. ඊට පස්සේ සෛල පද්ධතියක්. ඊට පස්සේ සිස්ටම්ස් හැදිච්ච හැටි, උරගෙක් වෙච්ච හැටි, උබේ ජීවියෙක් වෙච්ච හැටි, චීරපායි වෙච්ච හැටි, ඒ ඔක්කොම தත්ත එකින් එක මෙරිගෙන මෙරිගෙන යන්නේ. අන්තිමට එක එක සෛලේ මැරෙනකම්ම ක්‍රියාපාදව ධාමේ යනවා. හැබැයි ඒකට අර මනුස්ස මොලේ කියන ප්‍රීෆ්‍රන්ටල් ලෝබ්ස් එක උගාකලාට එතකොට වැඩ වෙලා ඉවරයි. වැඩ කරන හැටි ඉවරයි. ඒක නැති වෙනවා සීහ නැති වෙනකොට. මේක නැති වෙනවා පොඩි පොඩි දේකුත්. නමුත් අර පිටිපස්සේ රිග්‍රෙෂන් එක දිගට දිගට දිගට යනවා. ඒ වගේ ඇත්තටම මේ රූප ක්‍රියාවලියක්. මේ නාම රූප දෙක අතර සම්බන්ධතාවය අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ නාම රූප දෙක අතර සම්බන්ධතාවය රූප හරහා විතරක් විශ්ල කරන්න බෑ. ඒ ඒ ඒ ක්‍රියාවලිය අපිට කිසිසේත්ම අයිති නැහැ. ඒක සිද්ධ වෙන්නේ මේ කියන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා. කුළු ඒකට කියන්නේ මොකද්ද මේ කිනිහිරයක් උඩ මැස්සෙක් වල හිටපු වෙලාවක ඌට ගැහුවොත් කුළු කෙඩියකින් එතරම් චප්ප වෙන්න ඒත් උගේ හිත වැඩ කරන්නේ ඇඟ වරිජිත චප්ප වුණාට හිත වැඩ කරන්නේ අර තාලට තමයි. ඒක ක්‍රියාවලියන්නේ මේ විදිහට තමයි කියන්නේ කරු මේ නිදර්ශන මාර්ගයෙන් පෙන්න. නමුත් මේ භාවනා කරන කෙනෙකුට එච්චර මේ ලියන්න තියෙන මල්ල ඔබන්න ඕන කමක් නැහැ. රූප කර්මස්ථානයක් ගන්න කායනපසනාව කරන්න ඒක ගෙවෙන කම්ම බලාන යන්න. මේ ප්‍රශ්න ඇහිල්ල ඒකට බාධායි. එහෙම වෙන වැඩපිළිවෙලට ප්‍රශ්න ඇහිල්ල බාධායි. එතකොට උත්තර ප්‍රශ්නයක් අහනවා එහෙනම් මොකටද බණජි ඔය බණජි ඔය කියන්නේ? ඔබ වහන්සේ කියන නිසා අපිට ප්‍රශ්න මතුවෙන්නේ නැත්නම් අපිටත් භාවනා කරන්න ඉන්න පුළුවන් කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා. මම නිදර්ශන ගන්න මට මට නිදහස තියෙන්න ඕනේ අරක මේක නිදර්ශන ගන්න මම ඉදිරිපත් කරන කාරණාව කියන්නේ. නමුත් ඒක මේ භාවනා කරන යෝගාවචරයක පැත්තෙන් ඒ මූල ධර්ම පැත්තට යන්න ගිය ගමන් ඒක ඒකාන්තයෙන්ම ක්ෂණ සම්පත්‍ය පන්නනවා. වර්තමාන මොහොතේ සතිය නැති වෙනවා. මූල ධර්ම දිහාවට ඇදලා යන ගතියක් තියෙනවා. ඒක නිසා කියනවා ඒ හිතීම විපස්සනාට වස. හිතන්න ගියොත් විපස්සනා සම්පූර්ණ ඇන හිතන විතරක් නෙමෙයි නෙගටිව් යනවා. හිතවිලි කියලා කියන්නේ විපස්සනාට වසක්. හිතවිලි වල තවත් එක ගොජ දැමීමක් තමයි මේ අල්ලාප සල්ලාප. ඒක තියෙන තියෙන වෙන්නේ අර හිත ඒකලස්සට තියෙන ගතිය අඩු වෙනවා. ඒක කැළඹෙනවා. ඉතින් අපිව පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය සංඥාවක් ලෙස හඳුන්වා දීමට දස සංඥාවේ අන්තිම සංඥාව ලෙස ආනාපානය තැවීමටත් හේතුව පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම හරියටම උත්තරයක් කියන්න බෑ දස සංඥා සූත්‍රය කියලා කියනවා. සරුවච්චන් වහන්සේ දස සංඥා කියලාත් කියනවා. නමුත් අන්තිමට ආනාපාන සතිය තමයි දසවෙනි සංඥා විදිහට පෙන්ලා දීලා තියෙන්නේ. හැබැයි ඉතින් ආනාපාන සතිය කියන සංඥාවෙන් තොර එකක් නෙමෙයි. ඇයි ඒකට ඒ ඔක්කොම තීදී අයි සංඥා කියන නම දැම්මේ කියන්න බෑ. ඒ ලයිස්ට්ුවේ අන්තිමටම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ මොකද්ද වැලිඩ් ක්වෙස්චන් එකක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් හරියටම කියන්න අමාරුයි. මොකක් නිසාද මේ දස සංඥා අනිත්‍ය වරන් අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා කියලා ඔක්කොම සංඥා ස්වරූපින් යන්නේ. අවසාන තියෙන්නේ ආනාපාන සති. ඉතින් සතියයි සංඥාවයි කියන දෙක චෛත්‍යක දෙකක් නේ. හරියටම පිරිසුදු නැහැ කියන්න බෑ. දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට ඍජුවම අදාළ නොවන ප්‍රශ්නයක් ඇසීමට අවසර පතමි. සමාජයේ කටයුතු කිරීමේදී තමා තුළ යම් දක්ෂතා සහ කුසලතා තිබුණත් Taman නිතරම නිවැරදියයි සිතීමත් අන් අයගේ මත තරයේ ප්‍රතික්ෂේප කිරීමත් සහ එවැනි අවස්ථාවලදී වැඩි ලෙස ද්වේෂ සහගත වීමත් මාන්නයේ ගති ලක්ෂණද එසේනම් මාන්නයේ මෙවැනි ගති ලක්ෂණ පුද්ගලයෙකුගේ නිවත්වන්නේ රහත් ඵලයට පැමිණීමෙන් පසුව දෙන්න පැහැදිලි කර දෙන්න. ඔය පැහැදිලිම ද්වේෂ චෛතසිකයක් කියන්නේ ගැටුම් ඇති කරන චෛතසිකයක් ඒක ඇත්තටම සෝවාන් වෙනකොටත් යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙන්න ඉස්සර වෙලාමත් ව්‍යාපාදයෙන් කරගන්න බෑ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ මට්ටමෙම තයින් වෙනවා. ඊට ඉස්සර වෙලා සතුන් මරීම ආදී දල දඬු ද්වේෂ සහගත ක්‍රියා ක්‍රියා මට්ටමින් නැත කරනවා. පරිවිතිකම වශයෙන් සමාධිගත වෙනකොට පරිඋත්ථාන මට්ටමින් අතර වෙනවා. එතන ඉඳලා තියෙන්නේ නිකන් හරියට මේ වඩුවෙක් හදපු ලී බඩුවක කැටයන් කොටන වගේ වැඩක් තමයි ඊට පස්සේ තියෙන්නේ. දැන් ඉතින් ගයක් අද වෙනවා යා කන්ඩිෂන් එකක් ගන්න හිමිට කරන්න පුළුවන්. ඒකත් වැඩි ගේ බඩුව හදනකම් කැලේ තියෙන ගහ කපන්න ඕනේ, බොරදම් ගහන්න ඕනේ, ඉරන්න ඕනේ, මට්ටම් කරගන්න තියෙනවා. ඉතින් මේ පුංචි පුංචි ටික තමයි ඒ අර විපස්සනාදි කැපෙන්නේ. ඒ නිෂ්ඨාවට ඉවර වෙනවා. මේ මාන්න ඉවර වෙනවා අරියත් මාර්ගයෙන්, ද්වේෂය ඉවර වෙනවා අනාගාමී මාර්ගයෙන් ඉතින් මේ එක සැරේ ඉවර වෙනව නෙවෙයි ආට හැම තැනකදීම යම් යම් ප්‍රමාණයකට ගවන් කිරීම සිද්ධ වෙනවා සම්මතානුකූලව ඉවර වීම සිදු වෙන්නේ ද්වේෂය ඉවර වෙන්නේ අනාගාමී මාර්ගයෙන් මාන්න ඉවර වෙන්නේ අරියත් මාර්ගයෙන් ඒ නිසා අපි කාගෙනගත් මාන්නේ තියෙනවා ඒ නිසා අනුන්ගේ මාන්නයටත් අපි යම් ප්‍රමාණයකට සිම්පතයිස් කරගෙන එහෙම නැත්නම් මුදිතාවෙන් බල්ලා යනවා මිසක්කා ඒක ණය කරන්න ගිය ගමන් අනවශ්‍ය හතුරෙක් හදාගන්න. කාගේ හරි මාන්නයට අත තිබ්බ ගමන් ඒක මහා භාරතේ ලියලා තියෙනවා මාන්නේ ජීවත් වෙන මිනිහට අවමානේ මරණයටත් වැඩි අමාරුයි කියලා. බුදුජානනාංශයේ විතරක් මෙච්චර ගැඹුරු ධර්මයක් දේශනා කරනකොට කාගේවත් සයිකොලොජි එකට අත තිබෙත් නැහැ. මාන්නයකට මොනවක්වත් කිව්වෙත් නැහැ. උන්වහන්සේ කිව්ව කොච්චර මාන්නේ තිබුණත් මේක සුද්ධ කරන්න පුළුවන්. බෑ උඹට මාන්න තියෙන උඹයින් කරපන් කෙනෙක් කියන්නේ. කියපු ගමන් එන්නේ බුද්ධ ජානසේ දෝෂ දසයට ලක් කරනවා. උන්වහන්සේතර මොඩ නැහැ. මාන්නේ තරම්ම ෂට මායාවි වැඩ කරනවා. ඒ නිසා අපි ඔක්කොටම මාන්නේ තියෙනවා. මාන්නයක් නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. අපිට ජීව රටාවක් පවත්වන්න බෑ. මොනම එකක්වත් කරන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන මාන්නේ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්නවා මිස අදිමාන අවමාන වලට යනකොට ඒක ඇත්තටම ලෙඩක්. මාන්නේ කියලා කියන්නේ සයිකොලොජිකල් ලෙඩක්. සම මට්ටමට ගන්නවා කියන එක මේ පොඩ්ලෝසු බට්ටා වැඩ කරන වෙලාවේ කොච්චර පොඩි වෙලාවක්ද හරියට සෙන්ටර් එකේ හිටින්නේ. එහා පැත්තේ යනකොට සෙන්ටර් එකට එනවා මෙහා පැත්තේ යනකොට සෙන්ටර් එකේ හිටිනවා වැඩ කරන ඔල්ලෝසු බට්ටේ සෙන්ටර් එකේ හිටින කොච්චර කොයිලාද වයින් නැති වෙච්චාම එයා ඉන්නේ සෙන්ටර් එකට තමයි අපි අවමා අපි මේ තත්ත්වේ තත්ත්වේ වශයෙන් තීරු ගන්න තැන හරියට ඔල්ලෝසු බට්ට හරියට සෙන්ටර් එක පන්නන වෙලාව ඒ තමයි වේගෙන් මෙහාට මෙහාට යනවා පෙන්ඩියුලම් එකේ හැටි ඒකයි. නමුත් මොඩ්ලෝසේ වයින් අතර ඉච්චාම ඒක තමයි යාගේ හැබෑ නිවහන. ඒ නිසා අපිට දැනට තියෙන මාන්නේ සහ අඩු වෙච්ච මාන්නේ මෙන්න මෙහෙම තැනකට යන්නේ කියලා හිතා ගන්න පුළුවන්, ඩිඩියුස් කරන්න පුළුවන්. මේ තව කෙනෙක්ගේ මාන්නයක් ගැන මම කතා කරන්න ගියාම අපි බොළඳටත් වැඩිය පල්ලෙහා තත්ත්වෙට ඉන්නේ. මොකද අපි ලෙඩු. අපි අපි වශයෙන් මාන්නෙන් තැවිලා මාන්නෙන් මාන්නක්කාර වෙලා ඉඳද්දී තව කෙනෙක් බලන්න කිසි සුදුසුකමක් අපට නැහැ. ලෙඩ වුණොත් අනුකම්පා කරන්න. ඔළුව නරක් වුණොත් අනුකම්පා කරත හැකි. හැබැයි ඉතින් ඔළුව නරක් වෙන්න ගිය කට්ටිය වෙදකම් කරන්නේ වුණොත් ලෙඩු. ඒකයි බුදුරජාණන් කිව්වේ මේ හැම ඔක්කොමලා ලෙඩු වෙලා ඉන්නකොට එකෙකුට වෙදයි එකෙකුට ලෙඩයි කිව්වහම ඒක නාටකමක්. හැම එකෙක්ම ලෙඩෙක්. ඒක හැම එකම සයිකියාට්‍රි මේ සයිකෝපැත් කෙනෙක්. ඉතින් එක එක සයිකියාට්‍රිස් කියලා කියනවා අනිත් එකට සයිකෝ ලෙඩෙක් කියලා කියනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ කාටුන් එකක් දාලා තිබුණලු. ජාත්‍යන්තර සංග්‍රහවක ලෙඩත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. බේත් කරන්න ඇවිල්ලා ඉන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්මයි. අගේ ප්‍රොෆෙසර්ගේ ෆොටෝ එක තියෙනවා බිත්ති ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බලු. මම අපිට ෆිසික්ස් ඉගෙන ගන්නකොට මම එකෙක් ඇවිල්ලා ඇහුවා මේ විදුලිය පිළිබඳ ඕම් නියමයේ ඔප්පු කරන්න ඕම්ගේ උපකරණ යන්න ඔප්පු කරුවට පස්සේම බාර ගන්නවාද කියලා. ඕම් කියලා එකක් ඕම් කියලා 20ක් ඕම් කියලා නීතියක් දාලා ඒක ඔප්පු කරන්න ඕම්ගේ මීටරයක් හදලා තියෙනවා. දැන් ඕම්ගේ මීටරය නැතුව බණින්ඩෙකුත් නැහැ. මැනපු ගමන් ඕම් හරියටම හරි. මනින්ද තියෙන ඕම්ගේ මීටරේ තමයි. මේ විකාරයක අපි ජීවත් වෙන්නේ. අපි ඌට රොයලිටි ගෙවනවා මේ විදුලිය පාවිච්චි කරන හැම චිත්තක්ෂණයකම. ඒක තමයි මේක වැඩ ගන්න පුළුවන් තැනකට දාලා දුන්නේ. ඉතින් අපි පුදුමාකාර විදියට පිටසංකොටුවට ලයින් ටැක්ස් ගෙවන જાතියක් තන්නේ කර විශ්සංකොටුවක් මේක තියෙන්නේ. පැත්තකටලා බලනකොට වර්තමාන මොහොතේ ජීවත් වෙන එකම චිත්තක්ෂණේ විතරයි කාටවත් ණය නැති, කඹරන් නැති, බැලකම් කර නැති එකම චිත්තක්ෂණයක ඉන්න බෑ අපිට. ඒක හරි ඕඩ්. ඒක හරි පහළුයි. මොකද ඒ තරම් කාලයක් මේ මේ එකක් ආවේ ඉඳලා ඉඳලා ඉඳලා පුරුදු වෙලා නැති වෙනකොට නිකන් උණ වාගේ. කක්ක ටිකක් නැති වෙනකොට උණ වාගේ උඩල කොට උඩ තිබ්බා වගේ. ගරු ස්වාමින් වහන්සේ මම මගේ මම මම මගේ මගේ ආත්මය යන පදවල යෙදෙන ආත්මය ගැන යන පදේ විස්තර කර දෙන්නේ. විෂයාකාරය සක්කාය දිට්ඨි විස්තර කිරීමේදී රූපයේ විස්තර කරන ක්‍රම හතර සරල අයුරින් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ සක්කාය දිට්ඨිය සම්මා දිට්ඨි විස්තර කරලා හිතේ ආකාර ගොඩාක් තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රය තමයි පස් ආකාරයක රූපේ හතර ආකාරයේ විදිහට ස්කන්ධ පහම දාපුවාම විෂයාකාර වෙනවා. ඒක මේ නিত্য සුඛ සුභ ආත්ම කියන හතරේම අනිත් පැත්තට දාලා විස්තර කරලා පෙන්නනවා. මට හරියට එකින් එකට මතක නැහැ. ඒකෙදී පෙන්නනවා මේ රූපයයි ආත්මය තියෙනවා. ආත්මයෙහි රූපේ තියෙනවා. රූපයෙන් පිට ආත්මය තියෙනවා. ආත්මයෙන් පිට රූපේ තියෙනවා. කියලා මේ රූපය සහ ආත්මය කියන දෙක අතර චතුස්කෝටික සම්බන්ධතාවයක් ඇති කරලා පෙන්නනවා. රූපයේ ආත්මය තියනවා කියන එක උණුසුමයි ගිනි දැල්ලයි සමානයි කරලා පෙන්වන වගේ පෙන්වනවා. රූපයෙන් පිට ආත්මය තියනවා කියනකොට ගහයි හේව නැල්ලයි ඈත් වෙන්න පුළුවන් ආපහු ලඟ වෙනවා කියලා පෙන්වනවා. ඊට පස්සේ මේ ආත්මයෙහි රූපේ පිහිටලා තියනවා කියනකොට මලක සුවඳට සම්බන්ධ කරලා පෙන්වනවා. ඒක නිදර්ශන හතරකින් පෙන්වනවා. ඒක පෙන්වන්නේ වචනයක් වර්ණනනකොට අපි පඨමා විභක්ති ဒုတိ ය තතිය තෘතිය කියලා විභක්ති 9කට වර්ණ ගන්න පුළුවන්. ඒ වගේ මේ ආත්මයත් අපි පුළුවන් තරම් හැඩ දම්මලා එක එක ආකාර වලට වර්ණ කරලා තියෙනවා. අපි රූපේ අල්ලගෙනත් මගේ රූපේ නැත්නම් මගේ gedara ලස්සන රූපේ කාර් එකේ රූපේ ආදී දේවල් අපි මේ මම කරගන්නවා. ඒක ලෙවල අපි ඒකෙන් ආත්මයක් මවා ගන්න හදනවා වේදනාවලින් සංඥා සංකාර විඥාන විදියට ඉතින් මේක ආත්ම විස්කල විස්තර කළ හැටි එක ක්‍රමයක්. ඒ වගේම ඒ ආත්ම සංඥා තියෙන තාක්කල් කවදා සම්මාදිච්ච නැහැ. අනිවාර්යයෙන්ම ඒකට මිච්ඡාදිත්‍යයක් තියෙන්නේ. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ ඉදිරිපත් කරපු ක්‍රමය. එන් ਸਰවචනාංශේ සම්මාදිට්ඨිය විස්තර කරනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. මේ දුකක් සැපක් විදියට විපල්ලාස කරගත්තොත් අසුබ දෙයක් සුබයක් විදියට විපල්ලාස කරගත්තොත් අනිත්‍ය දෙයක් නිට්ටය විදියට විපල්ලාස කරගත්තොත් අනාත්ම දෙයක් ආත්ම විචරි විපල්ලාස කරගත්තොත් ඌට හොදක් නැහැ. මේ මොන කොතන ගියත් අර අන්දාලිය කැලේ ගියා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක සුද්ධ කරගන්න නැතුව මේ සතර චතුරා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව අපි ඒකට වෙලා නැහැ කියලා මේ අනික් කොයි වැඩ කරන්න ගියත් ඒකෙන් වෙන්නේ අපි ඇති කරගත්ත අර මිච්ඡා දිට්ඨිය තව තවත් වැවෙන එක තමයි. කන බහල වෙලා වැවෙන එක තමයි. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ ඔය කියන තරම් මුල් ධර්මයෙන් ඔප්පු කරන්න ලේසි නෑ. ඒක නිසයි දිග ප්‍රතිපදාවක් ඕන කරන්නේ. ඒක නිසයි 84000ක් ධර්මස්කන්ධය ඕන කරන්නේ. ඒක නිසයි ගිහි අතහැරලා ගිහිල්ලා ඔකට පූර්ණ කාලයේදීලා කරන්න කියලා. එහෙම නැත්නම් මේ පොඩි විනාඩි 5ක 10ක කතාවකින් උකොප්පු කරන්න අමාරුයි. ඒ අනත්තනි අත්ත භානානි පස්ස ලෝකං සදේවකං මේ අනාත්මෙහි ආත්මය අරගෙන විකාර කරන දෙවියන් සහිත මිනිස්යන් බලව කියලා බුදුසසුනේ දේශනා කරලා තියෙනවා ඒ භව ඒ මේ අනාත්මයේ ආත්මය ඇති කරගෙන තමයි මේ සම්පූර්ණ ලෝකායත දැනුම ඇති වෙලා තියෙන්නේ. මුළු අපි දන්න මුළු දැනුම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ මෝඩ පදනම් මත. අනාත්මයේ ආත්ම සංඥාව ඇති කරන. නිවිත්තන්නාම නුරවස්මින් ඉමම් මාස්මීති මඤ්ඤති. මේ නාම රූපේ බැසගෙන මේ මායෙ ගියයි කියා ගන්නා වූ අනාත්මයේ ආත්මය ඇති කරගත්ත දිව්‍යයන් සහිත මනුස් මනුෂ්‍යයන් සහිත දිව්‍යයන් සහිත ලෝකයේ බලවත් කියලා බුදුරජාණන්සේ අවදි වෙච්ච මිනිස්සුන්ට විස්තර කරලා දෙනවා මේ කක්ක ටිකක් දැකලා රත්තරන් කියලා හිතාගත්තා. හොරෙක් දැකලා තමන්ගේ පුතයි කියලා හිතාගත්ත ලෝකයකට කවදා හොඳක් වෙයිද කියලා. ඒ ශයික අර පොඩි උපමානි දර්ශන මාර්ගයෙන් වෙච්ච සිද්ධිය අනුව කියනවා මිස ඔය ඔය තරම්ම ලේසි නෑ ආත්ම සංඥා තේරුම් ගන්නවා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ විපස්සනා ඥාන පහළ වීම පිළිබඳ විස්තර කර දෙන්න. ඔය එක සම්බන්ධයෙන් අර රතවිනීත සූත්‍රය කරපේක තියෙනවා මම හිතන්නේ අම්බුලොයිදි කරලා තියෙනවා. ඒක හොඳට විස්තර කරලා දෙනවා ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඔතන සීරීස් එකක් තියෙනවා බණ නමයක් විතර වගේ. ඒක කරන්න මේ මේ යන වැඩපිළිවෙලෙදිත් අපි යම් යම් තැන්වල අදාළ අදාළ දේවල් සාකච්ඡා කරා. ඒ සඳහාම වෙන් වෙච්ච එකක් තමයි මේ සත්‍යවිසුද්ධි ක්‍රමය, රතවිනීත සූත්‍රය. ඒක නිසා ඒක විවේකීව පොඩ්ඩක් අහලා බලන්න. මම කියන්නේ ඒක තමයි හොඳම එක කියලා. නමුත් මේ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් ඒකේ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ වොත්තපන පටිනිස්සග්ග නිස්සරණ යන වචනවල තේරුම පහදා දෙන්න. වොත්තපන කියලා කියන්නේ ස්ථාපිත කරනවා කියලා අපි සිංහලට දාලා තියෙන්නේ. ඒක අපි සෙකන්ඩ් කරනවා කියලා කියන්නේ යෝජනා ඉදිරි කරනවා කියලා. අපි සභා කැබිනට් එකක් කැබිනට් පේපර් එකක් වයිට් පේපර් එකක් මේ කැබිනට් එකට දැම්මට පස්සේ ඒ ඔක්කොම කැබිනට් මිනිස්ටර්ස්ලා ඒක බාරගත්තොත් ඒක ස්ථාපිතයි ඊට පස්සේ ඒක රටේ විවස්ථාවක් වෙනවා ඒ වගේ තමයි හිතටත් අභිධර්ම ක්‍රමයට නැත්තම් අපි අටුවා යුගයේදී චිත්ත වීතියක් ස්ථිර වෙනකොට භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන චක්කු විඥාන ඊට පස්සේ සම්පරිචන සම්තිරණ වොත්තපර නිෂ්කලංකෝ ඒක උපමාවට පෙන්වන්නේ නිෂ්කලංකෝ කැලයක් ගහක් මුල බුදියන් ඉන්න මිනිස්සේ ඒක පාරට සද්දයක් ඇහලා ඇහැරෙනවා. ඒ සද්ද නිසා නිින්ද කැඩෙනවා. ඒ මොකද්ද වැටෙන සද්දේ? සද්දේ කියනවා භවංග චලන කියලා. නිින්ද කැඩීමට කියනවා භවංග උපච්ඡේදනේ. ඊට පස්සේ පංචද්වාර වජ්ජනේ අදාලා බලනවා මොකද්ද උනේ කියලා. එතකොට ඇහෙන්ද මේ සිද්ධිය ඔප්පු කරන්නේ කනින්ද නාසයෙන්ද දිවෙන්ද කියලා පහක් කියමනසාර තියෙනවා. ඉතින් මෙතෙන්දි වෙලා තියෙන අඹ ගහක් කට බුදුල තියෙන අඹ ගෙඩියක් වැටෙනවා. ඊට පස්සේ යා අඹ ගෙඩිය දකිනකොට පංචද්වාර වජ්ජනේ පේන චක්කු විඥාණයටයි මේක මේ පෙනෙන්නේ. ඇහිලා නැති සද්දෙන් වෙන්න ඇති. ඊට පස්සේ පංචද්වාර වජ්ජන සම්පටිච්චනේ. එයා පිළිගන්නවා අඩේ අඹයක් නේ කියලා ඒක සාදරව පිළිගන්නවා. සම්තිරණ ඊට පස්සේ එයා ඒක ළඟට ගිහිල්ලා අතට ගන්නකම් එයාට ෂුවර් නෑ කොලයක් ඇද වෙලා පෙන්නුනද කියලා. ඊට පස්සේ gediya රස බලනකොට ස්ථාපිත කරනවා. නෑ නෑ මං හිතාගත්තේ කාරි මේක අඹමයි කියලා. අනගේ වොත්තපන කියලා කියන්නේ ස්ථාපිත කිරීම. රීෆිකේෂන් කියලා කියන මේකට රිකග්නිෂන් කියලා කියනවා. කොග්නයිස් කරපු එකක් රෙකග්නයිස් කරනකොට ඔය ප්‍රොසෙස් එක යනවා. පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ ඒකයි. මේ අටුවාචාරින් වහන්සලා පෙන්වන විදිහට හිතකත් සිද්ධ වෙන්නේ ඒකයි. ඊට පස්සේ නිස්සජ්ජනය. පටි නිස්සග්ග. පටි නිස්සග්ග කියන පදේ කියන අතහැරීම කියලා. නමුත් මේක ඇතුළේ වචන දෙකක් විස්තර කරනවා. පරිත්‍යාග පටි නිස්සග්ග පක්ඛන්දර වච්ච පටි නිස්සග්ග කියලා. ඒක විස්තර කරන්නේ අපි යමක් අතහරින්නම් යමක් අල්ලන්න ඕන. කවදාකවත් මේ ලෝකේ යමක් අතහරින්න නැතු යමක් අල්ලන්න බෑ යමක් අල්ලන්න නැතු යමක් අතහරින්න බෑ. අපි ඉනිමගක නගිනකොට උඩ ඇද්ද ඇල්ලුවොත් විතරක් පහ යට කකුල උස්සන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව එක ඇල්ලුවොත් යට කකුල උස්සන්න පුළුවන්. එතකොට මේ ඉනිමගේ නැගීම සිදු වෙනකොට යට කකුල ගලවා දැමීම පරිත්‍යාගයක් වෙනවා. උඩ ඉනිමගේ පොල්ල අල්ලන එක පක්ඛන්දනයක් වෙනවා බැස ගැනීමක් වෙනවා. ඒ නිසා අපි කරන්නේ කෙලස් අපේ තියෙන නම් ඡන්දපරස කෙලස් කුසලයක් මාර්ගයෙන් ඉවත් කළා. කුසලයේ අල්ලන්නේ කෙලස් ටිකක් අයින් කරන්න. ඒ කුසලයේ කරනකොට අධි කුසලයේ පේන්න පටන් ගන්නවා. ඊට වඩා ඒක සියුම්. ඒ නිසා අධි කුසලයේ අල්ලලා කුසලයේ ප්‍රතිස්ථාපනය කරනවා. දිගින් දිගට දිගින් දිගට මේ විතර අධි කුසලයට කරගෙන කරගෙන යනකොට ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යනවා. ඒ නිසා පක්කන්දනේදී අපි අතහැරීම ඉස්තර කරලා කතා කරාට මොනම දෙයක්වත් අතහරින්න බෑ. ඒ වෙනුවට ඊට වඩා සියුම් දෙයක් අල්ලන්නට. සිවුනේ ගොරෝසු දෙයක් අල්ලන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපදාව කියලා කියන්නේ වඩා සියුම් දෙයක් වඩා හොඳ දෙයක් අල්ලලා සාමාන්‍ය හොඳ සහ නරක අයින් කරන එක තමයි පටිනිසග්ග කියලා කියන්නේ. නිස්සරණ. නිස්සරණ. නිස්සරණ කියලා කියන්නේ නික්මීම කියන අපි අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. නැත්තම් නික්මිනා අවසානික නිවනටත් නිස්සරණ කියන පදයි. කියනවා මේ ලෝක දෙයක කිසි සරණක් හොයන්නේ නැහැ. මේ තියෙන කාමවස්තුන්ගෙන් සරණක් නැහැ. ඒකෙන් නිස්සරණ වෙනවයි කියලා කියන්නේ ඒකේ ආධිනව දැකලා ඒකෙන් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් අයින් වීමට නිස්සරණ කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ සප්ත බොජ්ජංග ධර්ම යටතේ පැවසෙන පස්සද්ධි ගුණය ගැන කරුණාවෙන් පැහැදිලි කිරීමක් කර දෙන්න. සංහිඳියාව කියලා අපි කියන්නේ. පස්සද්ධි කියලා කියන්නේ සංහිඳියාව. මේ මඩ වතුර එකක් තිබ්බොත් කල්යන්න කල්යන්න ඒක එහෙම මණ්ඩි වෙදෙනවයි කියලා එකක් තියෙනවා ප්‍රෙසිපිටේට් වෙනවයි කියලා තැම්පත් වෙන්නේ එතකොට බඩු එහෙමමයි මඩ ටික එහෙම තියෙනවා කාලය දඟලපු නැති නිසා ඊටාම ගොරෝසු මඩ කැටි තියටර ගිහිල්ලා ඇසියුම් එක ඇවිල්ලා අතිසූක්ෂම කලල් මඩ වලින් වැහිලා වතුර පිරිසුදු වෙනවා ඒකට ඕනේ කරලා තියෙන එකම දේ එහෙම ඒක තැම්පත් වෙන්න තියෙන එක තමයි. ඒක තැම්පත් වෙනවයි කියලාත් කියනවා. ඉස්පාසු වෙනවා. ඉස්පාසු වෙනටත් වැඩිය මේ පස්සද්දී පස්සම්බනේ කියලා කියන්නේ සංහිඳියාව. දේවල් අතර සංහිඳියාව කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස රූපයේ පෙන පිටක් වේදනාව දීබුලක් සංඥා මෙරුවක් සංස්කාර කෙසල් කඳක් විඥානයේ මායාකාරය කියන විදර්ශනාවට යොදාගත හැකිද එසේනම් ඒ කෙසේදයි පහදා දෙන්න එවන්ස ඒක නිදර්ශනයක් ඒක උපමාවක් විතරයි තමන් ආනපානි දකින්නරි කොහොමද Taman සුඛ වේදනා දුක වේදනා හරි කොහොමද? සමක් යමක් අඳුරා ගන්න හැරි කොහොමද කියන එකට මේක නිදර්ශනයක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් මේ නිදර්ශනය සාක්ෂාත් කරන්න බෑ. මේවා හුදු නිදර්ශන. මේ නිදර්ශනයෙන් පෙන්වන්නේ යාට පොඩි හැඟීමක් ඇති කරනවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් නිදර්ශනේ නෙවෙයි උපමාව නෙවෙයි උපමේය. උපමේය නෙවෙයි උපමාව කියලා කියන්නේ. ඒ නිසා භාවනා කරනකොට මේක තමයි අත්දකින්න පුළුවන් නම් උදර්ශනේ උදර්ශනේ ගන්න නැත්නම් ඒක පැත්තකට දාන්න. මේකෙන්ම නිවන් දකින්න ඕන කියලා එකක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස තුනුරුවන් සරණ ගොස් භාවනාවේ වාඩි වී සිටින විට ලොකු අන්ධකාරයක් ඇවිත් ඊට පස්සේ ලොකු ආලෝකයේ මැදින් මම යන විට දෙවිවරුන් වැඩ සිටිනවා දැක්කා. ඊට පසු මා නැවත යන විට විශ්ව ශක්ති බුදු පිළිමය දැක මම පහනක් පත්තු කළා. තව දිනක කහපාට එළිය ගොඩක් කැඩි කැඩි එකතු වී ලා කහපාට වෙහෙරක් සමාන දෙයක් දැක්කා. මටම ඕනම ශබ්දයක් ඇසුනාම ඉන්න පුළුවන් භාවනා කිරීමට පුළුවන්. ප්‍රශ්නයක් නෑ අපට. මොනවා බලන්න ගියත් කන්නේ මේ භාවනා කියලා මොකද්ද කරන්න කියලා ලියලා නෑ හැබැයි. අනම්මනම් වටපිට ඔක්කොම දිනවා මොකද්ද භාවනා කරලා මං කියන්නේ මොකද්ද මේ කර්මස්ථානේ මට කර්මස්ථානේ කොහොමද පේන්නේ කියලා වචනයක්වත් නෑ. මට අරක පේනවා මේක පේනවා අරම පේනවා මෙහෙම පේනවා කියන එකෙන් පේනවා කිව යුත්තෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. අනිවාර්යෙන් කීයතු කාරණා පන්නන්න සියලු භාෂාවල් සියලු තින්ත සියලු කඩදාසි සියලු වෙලාව පාවිච්චි කරලා තියෙනවා. ඉතින් නඩුව අහන්නේ කොහොමද නඩුවට අදාළ මූලික දේ කියලා. මම බාහනපමන් කරන්න මේ භාවනාවයි. ඒ භාවනාව මට පේන්නේ මෙහෙමයි කියන්නේ නැතුව ඔක්කොම වටේ පිටි විස්තර කතා කරනවා. මේ තමයි ඉතින් අතිශෝක්තිය වල හැටි ඕක තමයි මේ අපිට මේ sannivedana වෙන්නේ කොම්බයක් දෙන්නේ. තැඹිලි කියලා දෙන්නේ කොම්බේ. ඉතින් gediya පිටින් ගත්තොත් හිතන්නේ වැඩ වෙන කොම්බ විතර යන තියෙන හොල්ලලා බලන්න අලිය ගිලපු පුහුල් දිවුල් ගෙඩි වායෝ. අලිය ගිලපු දිවුල් ගෙඩි අහලා තියෙනවද? ඇතුලේ මොකක්වත් නැහැ ලස්සනට දිවුල් ගෙඩිය තියෙනවා. මම කරන බාහනා මේකයි. මට අරමුණ පේන්නේ මෙහෙමයි. අරමුණ ප්‍රඥාවේ මෙහෙමයි කියන එක විතරමයි අපිට බාහන ජීවන කරන්නේ. ඒ ගැන සඳහනක්වත්ම නැතුව සම්පූර්ණ කතාවක් කියන්නේ. ළඟ ඉස්සරහ ඉන්නවනම් හොද්දට ඉල්ලෙන්ට තොක්කක් අයින්ද හිතෙනවා. අර නම ලියන්න නැති නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දැන් ප්‍රශ්න ඉවරයි. එතකොට අපි අද මේ වෙනදට වැඩිය කල්ලා ඉවර කළා තියෙන කියන්න බෑ ඉවර වෙලාද දන්නේ තව කාට හරි මේ කල්තිබ්බ ප්‍රශ්න පිළිබඳව වග උත්තර වඳිනවා නම් හෝ එනත වෙන කී යුතු කාරණා තියෙනවා. අපිට තව ටික වෙලාවක් තියෙනවා අපේ යොදාගත්ත කාලේ. රත නෑ බණ දේශනා මාලාවක් කරා අපි රත විනීත සූත්‍රයේට ඒක අඹුල අවදි කරේ මම හිතන්නේ. ඒක ඒක ටිකක් විස්තරයි. ඒතකොට පැය 8ක් 9ක් අහන්න ඕනේ. සත්‍ය විසුද්ධි ක්‍රමයේ විදර්ශනා ඥානවල සැකිල්ල තමයි ඒක තියෙන්නේ. බලෙන් ගලා අර්ථ අග බලන්න හදලා අසස රැලි එක තුනකින් ඒක විවේකද කරන්න පුළුවන්. ඔය ඇත්තටම මේ නේවාසික භාවනා කරනකොට ෆුල් ටයිම් භාවනා කරනට හම්බෙන gift එකක්. Taman ඉන්න භාවනා මූඩ් එක නම් භාවනා මධ්‍යස්ථානයක නම් අතුරු ප්‍රශ්න වලින් ප්‍රශ්න වලින් නැත්තම් ඇතුලේ හිත ගැම්මක් ඇති වෙනවා මූඩ් එකට මූඩ් එකේ ඉන්නේ කොහේලා. ඉඳ ගන්නකොටම මේ නිකන් මේ ආනාපානේ Taman අඳුරන යාළුවෙක් වගේ. ඔයා විදින්න ඕන කමකුත් නැහැ ඇවිල්ලත් ඉවර වෙලා ඒක අවුල්ලා අවුස් ඇවිස්සෙන්නේ නැතුව කටයුතු කරලා ඒක සංහිඳියාවකටපත් වෙන විදිහක ගෙවීම බලනකොටම ඒක හරියට අම්මගේ කතාන අහලා නැලවිල්ලට නිදාගන්න බබෙක් වගේ. එහෙමම නිින්දට නිින්දට වෙන කෙනෙක්ගේ මම කියන්නේ මත් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ පරිසරය ඒක සඳහා අවශ්‍ය කරන පරිසරය ආධුනිකයාට indispensable. ඒ පරිසරේ නැත්තම් ආයසරයක් ගියා යා හිතුවොත් මම ඊයේ භාවනා කරේ මටත් මේක ඉන්න ඕනේ කියලා. එහෙම එන්නේ නැහැ. ඒක කියනවා මේ අපිට කුෂ්කර්මයේදී උගන්වනවා. ඒ කිරි දෝන මිනිස්සයා ගාලට ඇවිල්ලා ගාල පොඩ්ඩක් සුද්ධ කරලා මේ උණු වතුරෙන් කිරි දෙනගේ කිරිල බුරුල්ල හොදනකොටම කිරි එරෙන්න පටන් ගන්නවා. වෙන කවුරු ගියත් වෙන වෙලාවට ගියට කිරි නැහැ. ඒ බාල්දි සද්ද ඇහෙන්න ඕනේ බුරුල්ල හේදෙන්න ඕනේ ඒ මිනිහම එන්න ඕනේ. ඒ මිනිහා එනකොට දරුවාට ඒ දෙන්නට කිරි එරිලා. ඒ නිසා මේ කිරි කාර්යයක් කරන්නේ ඔක්කොම වැඩ බහා තබලා භාජන හොඳට හොඳට තම්බලා සුද්ධ කරලා වෙලාවටම යනවා. ගිහිල්ලා කිරි ගන්නකොට කිරි තියෙනවා. නැත්තම් අපි කියනවා කිරි හංගනවා කියලා. දෙන කිරි හං කරනවා පුරුදු කාර්ය ගියේ නැත්තම්. ඉතින් ඒ වගේ හැම දෙයකම තියෙනවා මේ මුල් ආධුනිකයට ඒක විශේෂයෙන් තියෙන්නේ පරිසර සාධක. ඒ පරිසර සාධක වෙනකොට හිත එළඹ පෙළඹ ගතියකට එනවා. ඒක ප්‍රයෝජන ගන්න දන්නේ නැත්නම් ඉතින් යෝග ජීවිතයක් කරන්න බෑ. තමන් හැම වෙලාවෙම මට බාහන කරම හරියන්න ඕනේ මට හැම අරමුණේ එන්නේ එහෙම බෑ. පටන් ගන්නකොට අපිට අපි ගඟක් වෙච්චාම පැවක් වෙච්චාම ඒ වතුරකට බහින තොටක් කියලා එකක් තියෙනවා. හැමතැනම ගඟට බහින්න බෑ. මිනිස්සු බහැලා බහැලා පුරුදු කරපු තොටක් තියෙනවා. ඒකේ ක්‍රමයෙන් වතුර බහින්නේ. බුදුජානනාංශයේ මේ ශාසනය කියන්නේ තොට කියලා. අන්තොටු පිරිවැජයන් කියලා කියන්නේ අන්‍ය තීර්ථකයන් කියලා කියන්නේ වෙන තැනකින් වතුරට වැහලා තියෙනවා. මේ බුදුජානනාංශයේ පෙන්වපු තීර්ථය ඒක ප්‍රතිපදාවක් තියෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් බහිනවා. ඉතින් ඒ නිසා දන්න තැනකින් බහින්න ගියොත් කිපුලන්ට අහු වෙන්න පුළුවන්, මිනිමොරුන්ට අහු වෙන්න පුළුවන්, ලෙසල වැටෙන්න පුළුවන්. ඉතින් පාර හොඳට තියෙද්දි යන්න ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා කියන්නේ. ඒ නිසා Tamanට හරි ගියොත් තැනක වැඳලා හරි කමන්නේ කියනවා. එතන ඉඳගෙන මේක ටිකක් හයි වෙනකන් මේක ටිකක් පදන් වෙනකන් හොඳට පුරුදු කරගන්න කියනවා. ඒ කියන්නේ අපි කාර් එකක් ඩ්‍රයිවිං පුරුදු වෙනවා නම් පුරුදු වෙන කාලේ කාර් එක මාරු කරුවොත් තමයි. එකම කාර්කේ එකම තැන ඉඳලා ඉඳලා ඉඳලා පුරුදු කළොත් හරි ලේසි අරගත්ත ගැම්ම කියන්නේ ඒකට සිංහල කියන්නේ ගැම්ම කියන නැත්නම් ඇක්සලරේෂන් එහෙම නැත්නම් මේ වොලිෂන් මොමන්ටම් මොමන්ටම් කියලා එකක් තියෙන්නේ එකම දෙයක් නැවත නැවත කරනකොට දැන් තේ කෝපයක් හදන්න ගියාම ඒ තෝයි තෝ කෝපේ හදන්න අපිට කීයක් අඩුම කඩුම ඕන වෙනවා ඉන්න ඊගාව දැසෙත් තේ කෝප්පයක් හදන්න ගියාම අඩුම අඩුම ටිකක් ලෑස්තිලා තිනවා අන්තිමට දෙන තේ මේෂයක් බවටපත් වුණාට පස්සේ ගිහිල්ලා විනාඩියෙන් දෙකෙත් ඒකක් හදාගන්න පුළුවන්. මොකද ඉස්සල්ලාම පටන් ගන්නකොට ඒක කරන්න බෑ. ඉතින් ඒකට සංවේදී නැත්තම් යෝගාවචර සංවේදී නැත්තම් ඒකට හැමදාම හොදෝද මඩි දාන කෙනෙක් බවටපත් වෙනවා. එයා දන්නේ නැහැ තමන්ගේ වැඩේට සප්පාය වැඩේට ගැළපෙන පරිසරය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකල්ලා ඒව භාවනාවෙන් හදන්න හදනවා. ඒක කදාල් බහනක් හදන්න ඒ කොමන් සෙන්ස් වලින් ලං කරලා දෙන්න ඕනේ. ලං කරනකොට පස්සේ තමයි බහන වැඩේ. ඒ පැත්තේ ටිකක් තමයි දෙකට ඉන්නකොට මේ නිකන් සිතුවිලි එන්න පටන් ගත්තා. ඒක ඒ වෙලාවෙදී නිකන් මේ ඇතුළට ගිහිල්ලා එළියට එනවා වගේ ෆීලින්ග් එකක් මේ සිතුවිලි නැති වෙනකොට එළියේ නම් බලාගෙන ඉන්නවා වගේ සිතුවිලි එන වෙලාවෙදී ආය ඇතුළට ඇවිල්ලා ඒක මේ සිතුවිනවා වගේ ඒක දැනගන්න පුළුවන් ඒක මේ ඒකත් දිගටම හිම බලාගෙන ඉන්නවා ජනන්ත මේ වගේ පැතිකඩ 11ක් පෙන්ලා තියෙනවා. ඕනෙම සිද්ධියක් කන්ෆර්ම් වෙන්න 11 ආකාරය දැනගෙන තියෙනවා. මේ 11 ආකාරයෙන් අජත්ත බහිද්ද දෙක තමයි ඔය කියන්නේ. පිටේ ඉඳන් ඇතුළේ දිහා බලනවා, ඇතුළේ ඉඳන් පිට දිහා බලනවා. ගුරුසු අවස්ථාව තියෙනවා, සිව්ම අවස්ථාව තියෙනවා. ප්‍රිය අවස්ථාව තියෙනවා, අප්‍රිය අවස්ථාව තියෙනවා. ඈත අවස්ථාව තියෙනවා, ලොක අවස්ථාව තියෙනවා. අතීත නාගත වර්තමාන කියලා කාලයේ ඩයිමන්ෂන් තුනක් තියෙනවා. ඒක 11 ඩයිමන්ෂන් කියලා කියන්නේ. දැන් ඔය මේකෙත් 11 ඩයිමන්ෂන් ගැන කතා කරනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. ඒකයි මේකයි අතර එච්චරම සමානාත්මතාවයක් සමාන්තර ගතියක් දකින්න බෑ. නමුත් ඒගොල්ලෝ දන්නවා ෆිසික්ස් වල දැකලා තියෙන 3 ඩයිමන්ෂන් විතරයි. width depth and height කියන එක. ඊට අමතරව reality කියලා අලුත් ඩයිමන්ෂන් එකක් තියෙනවා. ඉතින් දැන් ඩයිමන්ෂන් වැඩි ගන්න වැඩි ගන්න යනවා ඉස්සර අපිට ෆිසික්ස් වලට කියන්නේ ත්‍රිමාන තුනයි. ඒ 11 dimension වලට ෆිසික්ස් කියලා තියෙනවා. බුදුරජාණන්ති කියලා තියෙනවා ඔබ ඕනම අරමුණක් දැක්කට පස්සේ ඒ අරමුණේ ඔබ නුපුණු මනස කැමැති පැතිකඩ පහකට නුපුරුදු මනස හයක් ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔබ කාරණා දැනගන්නකො 11ම දැනගන්න ඕනේ. අතුලත වැඩිය පිට හොඳයි කියන්න බෑ පිටසත් ඇතුල කියන දෙකම එක සමානයි. අරමුණ ඊටාම ප්‍රියයි මනාපයි සාන්තයි. අනික වලට අප්‍රියයි අමනාපයි අසාන්තයි. දෙකම එක. දෙකම එකම පැතිකඩ දෙකක්. ඈතට ගිහිල්ලා පේනවා ලං වෙලා පේනවා. ඊට පස්සේ ගොරෝසු වෙලා පේනවා සිම් වෙලා පේනවා. මේ එකක්වත් භාවනා යෝගාවචරගේ දක්ෂකම් නෙවෙයි. නියතනාත බලනකොට මෙතෙක් නොදැක්ක මොනත් මෙතෙක් නොදැක්ක සන්නිදාහට නටනවා කියලා කියන්නේ. එක එක සන්නි ඇවිල්ලා නටලා යනවා. අපි මේව ජජ් කරන්න ගිය ගමන් બ્લોක් කරනවා. ජජ්මන්ටල් මයින්ඩ් එක නැත්නම් ඇසියුමින් ඇසියුම් කරන්න ගියම ෆ්‍රී ෆ්ලෝ එක બ્લોක් වෙනවා. නමුත් අපි ඇසියුම් කරනවාමයි මොකද අපි භාවනාවට එනකොට මේ මේක හොඳයි මේක නරකයි මේක වෙන්න ඕනේ මේක වෙන වෙන්න ඕනේ කියලා හිතාගන්න යන ඒ හිතමන නිසාම අත්දැකීම ෆිල්ටර් වෙනවා. මේ ඔක්කොටම සමහිත ගන්න කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. වෙන දෙයක් වෙච්චාවයි මම මේක බලන් ඉන්නවා කියලා යන්න ඉතින් ඒක මුලදිම එන්නේ නැහැ කාටවත්. කරගෙන කරගෙන යනකොට තමයි ටික ටික ටික ටික වෙන ඕන දෙයක් වෙන්නදරලා ඒක දිහා බලා ඉඳීම නැත්තම් choiceless awareness කියන එක එහෙම නැත්තම් evenly suspended attention කියන එක ඒක ලොකු මැචුරිටි එකක්. මේකට විතරක් නෙමෙයි ඕනම සමාජික ප්‍රශ්නයකට ඕනම දෙයකදී අපි පැන්නොත් තීන්දුව කෙරුවොත් අනිවාර්යයෙන්ම සිද්ධිය දැකලා නේ. සිද්ධිය සම්පූර්ණයෙන් දැක්කනම් ඒ සිද්ධිය සිද්ධියම තීන්දුවයි ඉවරයි. අපි සින්දු නොදන්නා තාක්කල් අපි අපේ කොටස දානවා. අපේ ජජ්මන්ට් එක ජජ්මන්ට් එක දාපු ගමන් කොමිට් ඒකට ආන්සරබල් වෙනවා. සිද්ධි ඔක්කොම දිහා බලනකොට මේ සිද්ධි මේ ලෝකේ කවදාකවත් වෙන්න ඕන දෙයක් වෙන්න දෙයක් වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ වෙනවා. උඹ ඕක නැතත් වෙනවා. උඹ නිකන් ඕකට කියලා අත දාලා අමාරු වෙටෙන්න එපා. අත දාපන් දැනගෙන මෙන්න මෙච්චරක් මම මේ මේ ආකන දේවල් වලට අත දාලා තියෙනවා කියලා දැනගත්තොත් නම් ධර්මය දැනගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් වලින් පේන තියෙන්නේ natural unfolding එකක් යනවා. එහෙම ඉඩ දෙන එකයි තියෙන්නේ. ආදීගේ භාවනා කරනකොට ජීවිතේ නාමයෙන් ටික දාවට පස්සේ ඉඳලා හිටලා තමයි පුළුවන් පුළුවන් වෙලාවට පරියන්කේ තියෙන විදිහට සමහර වෙලාවට කඩේ ඉමෝෂන්ස් නැත්තම් ආවේගය විදිහට සෝපයක් නැත්තම් දරුවෝ තරහක් ඒ වගේ දෙයක් ඇවිදින්න ඒ සිත ආයෙත් පිටවන්න බැරුව කිසිම තත්යකදී පොඩි ප්‍රතිසර දෙනවා නම් හොඳ කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක් එන්නේ නැත්තම් මැරිලා. ජීවත් වෙනවා කියන්නේම ඕක තමයි. ඒ නිසා ඒ වෙලාවට මේකයි එකම උත්තරේ කියලා ලෝකෙ කිසිම උත්තරයක් නැහැ. එහෙම තියෙනවා නම් ඕක සිංගල් ට්‍රුත් එකක් දෙන්න තිබ්බනේ. එහෙම එකක් නැත්නම් ඉස්සලාම සිටුේෂන් එක අප්‍රේන් කරගන්න. සිටුේෂන් එක කොම්ප්ලේන් කරන කොච්චරක් මට කරන්න තියෙනවද මට කොච්චර මගේ මගේ මේකේ ඉන්වෝල්ව්මන්ට් එක මොකද්ද? නැත්නම් මට මට තියෙන බෑරිං එක මොකද්ද? මේ මේ මේ ගේම් එකේ මගේ රෝල් එක මොකද්ද කියලා. ඒක ඕනකට වැඩි ඇසියුම් කරගත්තොත් ඉතින් අදපන් වෛරෝ බරභාගය කියලා උදේට හැන්ද යනකම් කරන්න තියෙනවා. ඒක අව탁සේර කෙරුවොත් වගේ කීමේ පෑරහැරිය වෙනවා. අව탁සේර කෙරුවොත් වට කට්ටි ඔක්කොම බයිනවා මූට කැක්කමක් නැහැ මු කරහැරියයි කියලා. ඒ නිසා අපිට මේ වෙලාවේදී මේ සිටුේෂන් එක මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියන දකින්න තරම්ද ගිස් කියලා කියන්නේ. Uh, the blink the blink ඒක හැමෝටම නෑ blink කියන එක සහජාසයෙන් එන එකක් සමහරුන්ට භාවනාවෙන් අල්ලන්න පුළුවන් හැබැයි choicelessly බලන්න හිටියොත් විතරයි එන්නේ බ්ලින්ක් එක එන්නේ නැහැ ජජ්මන්ට් එක ආපු ගමන්. ජජ් <clears throat> කරපු ගමන් අපිට එන්නේ අපේ ජජ්මන්ට් එක හරහා විතරයි ඊට පස්සේ තොරතුරු එන්නේ අපට. අපි එතකොට පක්ෂග්‍රාහී වෙලා ඉවරයි. ඒක නිසා නඩුත් තාමතුරුන්ගේ බඩුත් තාමතුරුන් කියලා කතාවක් තියෙනවා. නඩු තාමර බඩු පංචායතී සාධාරණේ මේ රහමඳුරු ඇති තමයි. ආම්දුර සාධාරණ තමයි සාධාරණේ. ඒ වගේ අපි මේ ඇසියුම් <clears throat> කරන්නේ නැතුව ඉන්න එක විතර අමාරු දෙයක් අපේ ජීවිතේම නෑ. අපි වෙන්න ඉස්සෙල්ලා මේ අපේ බැච් එකේ කට්ටිය ඇවිල්ලා ජිම් එකේ ඉස්සලාම මීටින් එක තිබ්බේ අපිට රෙසිඩන්ස් හම්බුනේ නෑ මොකද අපිට උඩු වෙලා යන්න වෙච්ච නිසා. ඉතින් ඒකෙදි බැච්චර් කෙනෙක් හදාගන්න ඕන. එකෙක් පැල්ලා I propose myself කිව්වා. තාම උට කියන්නේ I propose myself. ඇයි එකාට එක දන්නේ නැහැ කොහොමද බැක්ස්ලැප් කෙනෙක් හොයන්නේ? ලංකාවේ තැන්තන් වලින් ආපු 100ක් ඉන්නවා. 40ක් 20ක් දෙමළ. එක එක්කවත් කරන්නේත් නැහැ. ඉතින් අතන සබ්බෝඩ් ඉන්නවා. එහා කාමරේ ඌත් එක්ක කනෙක්ෂන් එක පවත්වන්න සබ්බෝඩ් මේ බැක්ස්ලැප් කෙනෙක් ඕනේ. මම හිටියේ නෑ මීටින් එකේ මොකද මම රෙසිඩන්ස් නෑ මම ගෙදර ඉන්නේ නැත්තම් මාත් අත උස නැත්තම් මාත් කියන්නේ ඉඳි උනා I propose myself කියලා. ඉතින් තාමත් ඌට කියන්නේ I propose myself. අපි ඔක්කොම එච්චරයි. අපි ඔක්කොම මේ ඇසියුම් කරපු ටාස්ක් එකට තමයි මේ වරි කරන්නේ. කවුරුවක්වත් මේක දීලා නැහැ. ජේසුස් වහන්සේ මම ඉදා කිව්වේ ඇවිල්ලා කියනවා බාලමල්ලි අනේ ස්වාමි දරුවනේ අපේ තාත්තා අපිට මේ සමසේ වත්තු දුන්න අපේ ලොකු අයියා ඔක්කොම අරගෙන තියාගෙන ඉන්නවා. අනේ මේකට ඉදිරිපත් වෙලා අපිට සාධාරණේ කරලා දෙන්න කියලා. ඒ ස්වාමීනෝ කවද්ද උඹම පෙරකදොරුවෙක් කිව්වේ? උඹම පෙරකදොරුවෙක් කරගන්න උඹ කොටා කඩා ගන්න. මට පෙරකදොරුකමක් නැහැ. ඉක්ම් බයියත් එක බේරගන්නේ මම මොනව කරන්නේ මේ කොහෙද ඉන්නේ මම ගිහිල්ලා සාධානිෂ්ඨ කරන්න ගියාම අර දන්නේ නැති අයියෙක් තරහ කරගන්නේ අපි වෙලා ඇන්දොත් මේ මහා ස්වාමි දරුවන් වහන්සේ වශයෙන් අපි සාධානිෂ්ඨ කරන්න ඕන කියලා එහෙමයි කියලා කිව්වනම් මේ අපි හැම මේ විඳින හැම පරිප්පුවකම කන්නේ බෙදාගෙන මේ අපිට පවරපු නැති දෙයක් අල්ලගෙන මේ අම්මා කෙනෙක් වශයෙන් එහෙම බෑනේ දරුවෙක් කියනවා නම් අම්මා උඹ ඒක කරපන් කියලා අම්මා තමයි දරුවා කියන්නේ නැති දේවල් අම්මා කරන්න ගියාම මොකද වෙන්නේ? කවාලා විලද જાති ඇති කලත් රන් කුදු වේ ගිරවා දමාලා ඉගිල යාවේ රවුදි දී ලබනා සේවනා සපතා ඉතින් දරුවෝ කැමති යන්නේ අම්මලා තාත්තලා මේක ඉහිර කරගෙන ඡාන්තිපට වෙන්නේ අම්මලා තාත්තලා වෛර කරන එක විතරයි අනේ පව් ඉතින් අම්මලා තාත්තලා බොක්කෙන් කරන්නේ හැමදේම කරනවා. නමුත් ඇසියුම් කරනවා මේක මම දරුවන් විසින් කරන්න ඕනේ. ඒක හරි දරුවා අප්‍රූව් කරනවා. අපි ඒක අහන්නේ නැහැ. අපි ඉතින් දරුවට තේරෙන්නේ මට තේරෙනවා. ඒ නිසා මායි ළඟ තමයි සල්ලිත් තියෙන්නේ. යා මගේ දරුවා අරුන්ගිනේ කරගෙන ඉන්නේ දරුවෝ එතකොට. ඔබ දන්නේ මගුලන්නේ මං කියලා දන්නේ නැහැ කියලා දරුවෝ අරුව හොඳටම දන්නවා. ඉතින් මේ නිසා ඇති වෙලා තියෙන ටෙන්ෂන් එක ඒකයි ක්‍රොස් කල්චරල්. හැම තැනකම තියෙන එක මේ අන් ඇසියුම් කරන එක. මම ඒක හරි පුදුම දෙයක් ඒක. මම ගියා ප්‍රොෆෙසර් යෝගරත්නම ගාවට චරිත සාහිතිකයක් ගන්න. මම එකම ජොබ් එක ජීවිතේ කරලා තියෙන්නේ. ඉතින් ඒකට ගිය වෙලාවේ මම පෝස්ට් ග්‍රැජුවේට් හිටියේ කඩාගෙන ගියේ. ඊට පස්සේ කිව්වා ආයිෂ මේ මම වගේ මිනිස්සු චරිත සාහිතික දෙන්න පටන් ගත්තොත් ඉවරයක් වෙන්නේ මම ලියන්නේ නැහැ කිව්වා. يعني පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකට පස්සේ මම ඉතින් එන්න ආවා. මම එනවා එනවා එනවා. කියලා කොලයක් අරගෙන ලියලා දුන්නා. මගේ නම ලියලා unassuming තා මොකද්ද වචනයක් දාලා. මන් දන්නේ unassuming කියන්නේ මොකද්ද කියලා. ඩික්ෂනරිය <laughs> කියලා බැලුවා ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මම ප්‍රොෆෙසර් දැකලා තියෙන්නේ මම ක්ලාස් රූම් එකේ විතරයි. අපිට ඉකොනොමික්ස් වලට එන්නේ. ඒතකොට ඩිරෙක්ට්. unassuming කියලා මට ලියලා දුන්නා. ඒ කියන්නේ කිසි අපි සිංහල ගැන අඳින්නේ නැහැ කියලා. අඳින්නේ කාටද ගොනාටනේ. ඇඳ වෙකේකට ගොනාට ඇඳයි කියලා තමයි අපි කියන්නේ. ඇඳනම් ගොනා. ඇඳනම් ඒ Tamanට අයුති නැති දෙයක් පටවගෙන කබායක් දාගෙන ඉතින් මම සිංහාසයේ හැසිරෙන්න හදනවා. ඉතින් පිටිපස්සේ මොනර වැඩි නටන්න ගියා මොකද වෙන්නේ කියලා දන්නවද? මොකද වෙන්නේ? එක පුලිය කියලා කියන්නේ. නටන්න නැතුව හිටියානම් ඒක වැහිලා තියෙනවා. වැඩි නටන්න කියලා මෙහෙම මෙහෙම කරන්න ගියාම අයියෝ හරිම අජුගුවයි. මේ සමාජයේ තියෙන්නම මේ විදා දැක්වීමක්. අර තටු ටික අරගෙන මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරනවා. පිටිපස්සෙන් ගිහිල්ලා බලනකොට අයියෝ හරිම හරිම ගැතයි. ඒ නිසා අපිට තියෙන්නේ අපිට අවුරුද්දේ ඕනනම් ඇවිල්ලා අඬයි. කවුරු කියයි මේ දේ කරලා දෙන්නේ කියලා. පුළුවන් නම් කරන්න. එතකොට නොකර ඉන්න එපා. ඒක සහ ගන්නවා. හැබැයි අපි හිතලා කාටද කරන්න යනවා නම් මතක තියාගන්න එච්චර දඬුවමක් ඇත්තෙම නැහැ ලෝකේ. අපිට මොන සැප දුන්නත් කවුරු හරි හිතලා දීප එකක් නම් ඒක තුච්ච වෙලා යනවා. අඬන්නකම් එපා දරුවෙකුට කිරි දෙන්න අඬන්න නැතුව කිරි දෙන්නොත් බඩ එකක්ම හැදෙනවා. දැන් දරුවා හදන අම්මලාට කියනවා දරුවට කිරි දෙනකොට තනෙන් කිරි දෙනවනම් හොඳටම බඩගින්නකම් ඉන්න දරුවා අතට ගන්නත් එපා. ඇඳේ තියලා තනෙන් කිරි දෙන්න. මොකද අතට ගත්ත ගමන් නිඳ නිදා ගන්නවා කිරි බොන්නේ. අඬන් ඉස්සලා කිරි දුන්නොත් බඩ නරක වෙනවා. අඬන ගාන කිරි දුන්නොත් බෝතලේ දාලා දුන්නාට පස්සේ දරුවා ගාන දන්නෙත් නෑ. අම්මට එතුණට ලොකු බෝතලයක් දීලා අම්මා යනවා පොල් ගාන්න. අරු බිකු බිකු ගාලා බීලා බීලා බීලා වමනේ කරනවා. ඒ උට උට සීමාවක් මොකක්වත් නෑ. තනින් බුණා නම් ඇදලා ගන්න බෑ. ව්‍යායාමයක් තියෙනවා. ඉතින් මේ පද්ධති ඔක්කොම අපි විනාශ කරලා තියෙන්නේ නේද? ඊට පස්සේ කියනවා බලන්න මේ හදන කිරිජාති හරි සෞත්‍රි බබාලගේ බඩන රක් වෙනවා. මේ කිරිවමනේ දානවා. මේ ස්වභාවික දේ අපිට වෙත පැමිණෙන ඕන දුකක් සැපයි පැමිණි දුක් පැනිරයි. මේ අපි ළඟ ඇවිල්ලා තියෙන අපිට විඳ ගන්න බැරි මේ පටවගත්ත දුක්. වවාගත්ත ඒකට කියන්නේ ඇසියුමින් කියන එක තමයි අඳිනවා. අපි කියන එක එක චරිත වලට අඳිනවා. නිසා මේ ධර්ම ස්වභාවයේ අපිට තියෙන වාසිය තමයි එක එක්කත් අඳින්න ඕන කමන්නේ. අඳුමකට අපි ගරු කරන්නේත් නෑ. අපි කියන්නේ අපි ස්වභාවයට යන් අපි ඇති හැටි දකින්නයි කියලා මේකට කියන්නේ. යථා භූත ඥාන දර්ශනය, යථාව දර්ශනය, සම්මා දර්ශන කියලා කියන්නේ. ඒක මෙච්චර ගොජ දමදම පෙන්නදී අපි මොනවද අපිට ඕන එකක් බලන්න හදන. ඉතින් ඒකනම් ඉතින් ලවුන් හිලකට හතර කුණ්‍යක් ගහන්න ගියා වගේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාන්න ගියා වගේ අවුල යනවා ඒක. ඒ කියන්නේ මට මට එක්සැම්පල් එකක් දෙන්න එතකොට අපිට කොමියුනිකේට් කරා මෙන්න මෙතෙන්දී මට මේ ගලප ගන්න බැරි කියලා එක්සැම්පල් එක සයික් කරුවොත් ලේසි. ඔය ජෙන්ඩර් ටර්ම්ස් වල මම දීලා තියෙනවා. එතකොට දැන් කන්ට්‍රඩික්ට් එක නෑ තේරෙන්නේ නෑ. දැන් බලන්න මේක අපි දෙන්නටම ගැළපෙන අපිට තියෙන එක්සැම්පල් එකකට දාන්න මෙන්න මෙතෙන්දී මට මේක ඇප්ලයි කරගන්න බැරි කියලා අන්න එතකොට නම් කොමියුනිකේට් වෙනවා. ලේසි නෑ. එක්සැම්පල් එකක් හොයනවා කියන එක ලේසි නෑ. ජෙනරලි අපිට දරා ගන්න පුළුවන්. නමුත් අපේ හිත හරි රෂනල්. choiceless පැත්තට යන්න අපේ හිත ලයිසි නෑ. අපි ඒක කල්ැතුම pre-decided, premeditated always we are working with colored mind. choice එකක් ඇතුවමයි අපි යන්නේ. ඒ නිසා අපිට කවදාක සිචුේෂන් එක බලන්නවත් බෑ. අපි යන්නේම ඒ කලර් මයින්ඩ් එක දාගෙන ඒ කියන්නේ මේ මේ ප්‍රොෆෙසර් තේනබදු ආට ඉඳලා තියෙනවා මේ ඇවිල්ලා තියෙනවා මේ ඒකට ග්‍රෑන්ඩ් කොමිෂන් එකේ හිටිය එක දෙයාගේ ලොක්කා කල්පගේ මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා මෙයාට කලම මෙන්ෂන් chart put දීලා පස් ටිකක් අලන් එයා ගෝලයෙන් අහනවා තේන බදුගේ මේ මේකේ chart එක බලලා කියපන් මේ පස්සේ මොකද්ද කලර් එක කියලා. ඉතින් මෙයා කියන red brown earth කියලා. කියන හරියන්නේ නැහැ. තව පස් ටිකක් දීලා බලනවා බලන්න බලන්න කියන කෙනෙක් වැඩි මේ හොඳම ගෝලයා. අරනකොට ප්‍රොෆෙසර් කල්පේ සංකාස් දාගෙන ගෝලයා හරි උත්තරේ දෙනවා. හරියට වෙන්නේ එයා සංකාස් දාගෙන ෆීල්ඩ් එකේ සාම්පලයක් කරන්න ගෝලයට දෙනවා. ගෝලයා සංග්‍රහ දාන්න. ඔව් මෙන්ෂන් chart එකක් බලන්න මේකයි කියලා කියනවා. දින දින උත්තරේට ගුරුනාන්සේ බයිනවා. මොකද ගුරුනාන්සේ කන්නාඩි කොට දාගෙන. මේ ප්‍රොෆෙසර් විල අපිට කියනවා. ඉතින් මේ වගේ දෙයක් වුණාට පස්සේ බැනගන්න ගහගන්න ගියා නම් අපිනේ බෙල්ල කැපෙන්නේ නැහැ. ගුරුනාන්සේට වැරදිලා තියෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම සංග්‍රහ දාගෙන ඉන්නේ. අපිට කවදාකවත් මේ ප්‍රകൃතිය පේනවනම් අපි මෙච්චරම තකතිරුකම් කරන්න එක නැහැ. අපි ළඟ තියෙන හැම ඉන්ෆෝමේෂන් එකක්ම ෆිල්ටර් වෙලා ආවිලා තියෙන අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ. ඉතින් ඒක අපි බිම තියන්නේ බුදුන් ඉදිරි පිට. මොකද බුදුහාමුදුරනේ දෙකම පේනවනේ. බුදුහාමුදුරනේ පේනවා මේ මනුස්සයා මොකක් බලාගෙනද මේ කතා කරන්නේ මොතනද පටලවගෙන තියෙන්නේ කියලා. ඒසකට අපිට ලැජ්ජයි කියන්නේ. තමයි ළඟ සතිය තියෙනවනම් සතියටත් ඒක පෙන්ලා දෙනවා. බොයි දැකලා තියෙන එක පැතිකඩයි. හදිසි වෙන්න බෑ තීන්දුවට නැවත නැවත පරීක්ෂා කරපන්. ඒකට කියන්නේ feasibility study කියලා ශක්්‍යතාව වර්තා කියලා. පුළුවන් තරම් තොරතුරු එන්න එන්න තමන් හදන ප්‍රොජෙක්ට් එක අල්ලලා යනවා. අදිසිය පොඩි තොරතුරක් කරන අපේ ප්‍රොජෙක්ට්ස් හැදුවට ඒ ඩිසිෂන් එක yaad දෙන්නේ නැහැ. අනිත් ලස්සනම දේ තමයි තොරතුරු ඔක්කොම ආවට පස්සේ ඩිසිෂන් එකක් ඕනේ නැහැ. by itself it is decided. අපිට තියෙන අපිට එච්චර patient නෑ. අපි පොඩි තොරතුරු ටිකක් අල්ලන මගේ authority එකකට දාලා අපි ඒක චප්ප කරනවා ස්ටෑම්ප් කරනවා. එතකොට මේ choice එක බලපනවා. මේ choice එක මොන choice එකක් තිබ්බත් bias. මොන choice එකක් තිබ්බත් impartial නෑ. එතකොට අපි ආනාපාන සතිය සිවිච්ච දැනට ගිහින් ඉතින් මුන්නවත් නුකු බලා ඉන්නවා කියන්නේ ඒ විදිහේ choiceless realistic choiceless තැනකට ඒ වගේ තැනකට අපි පුහුණු කිරීම නේද? නෑ ඊට ඉස්සෙල්ලා ආස්වාසි ආස්වාසි කියලා බලන්නේ choiceless තමයි. ප්‍රස්වාසි ප්‍රස්වාසි කියලා බලනකොට choiceless තමයි. මට ආස්වාසි වේවා අරහිම වේවා මෙහෙම වේවා නෙමෙයි. ආස්වාසි නෝට ආස්වාසි කියලා බලන ප්‍රස්වාසි ප්‍රස්වාසිදී. කොටිම කියනවා නම් අවුරුදු 6 වෙන්නේ ඉස්සෙල්ලා ළමෙක් දෙයක් දිහා බලන්නේ කොහොමද? ඒ විදිහට අපිට බලන්න බෑනේ. ඉතින් මේ අපිට මේ නැති වෙච්ච එකක් මිසක් අපි දන්නේ නැති ගන්නේ නෙමෙයි. පොඩි කාලේ ළමෙක් දිහා බලනකොට ඒ ළමයට බේන්නේ රත්තරණුයි අසුචි එක වගේ. කක්කටියක් අත ගන්නක ටිහාර කක්ක කියලා තේරෙන්නේ රත්තරන් වල සීතලයි මේක ටිහාර රස්නිය හරි තියෙනවා. ඌ කැමති එකක් අත ගන්න. අම්මට තමයි චී කියලා හිතෙන්නේ. හැබැයි අම්මට මතක නැහැ අම්මත් පොඩි කාලේ කක්ක අත ගාවේ තමයි බුලත් පිට කනකොට කට රතු පාට වෙන්නේ. කක්ක කාපු කට්ටිය බුලත් පිට කනකොට කට රතු පාට වෙනවා කියලා අපේ අම්මා කියලා කියනවා. ඇත්තට කට රතු වෙන්නේ නැහැ. ඔක්කොමලා කාලා දින මේ බබාත ගන්නකොට චී ගන්නවා. චී ගන්න දෙයක් නැහැ. පොඩි එක full කොහොමද crystal clear no preconceived ideas so everything is living everything is green so you can see his eyes so clear so lucid so by looking at child you lose your attention even if you are in a tense mood Look at a child. Look at a cat. Look at a fish in the fish tank. So relaxed. දැන් ප්‍රශ්න කල්පනා කරන්න ඕනේ දැන් තුනයි වෙලාව. අපි එතනින් අපේ සතිವಾರය සමාප්ත කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.